අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 77 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අද සම්මත වර්ෂයෙන් අගෝස්තු මාසේ 12 වෙනිදා අපි මේ වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනාව සඳහායි ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං තීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ බෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මෙතුආකල් මේ නිසර්මණී පාත්තන් දෙන්න මේ සෑම භාවනා වැඩසටහනකදීම දවසේ වටිනා කාලයක් වෙන් කර ගන්නවා ධර්ම දේශනාවක් සඳහා ඒක අපි නිති දෛනික කාලසටහනේ නিত্য අංකයක් විදිහට යොදාගෙන තියෙනවා. ඒකේ එක චාරිත්‍රයක් අනිත් එක තමයි ඒ අපි නේවාසිකව දවස් 2 3 4 5 6 7 සමහරට 10 12 මට දවස් 15 දක්වා ඒක දිගට මේ විදිහට භාවනා වැඩමුළුවකට මුළු දුන්නාට පස්සේ ඒ දවසේ පවත්වන ධර්ම දේශනා දවසින් දවසට ගොනු වෙන තාලෙට යොමු ගෙතෙන තාලෙට ධර්ම මාලාවක් දේශනා මාලාවක් දේශනාවලියක් විදිහට පවත්වන්න. ඉතින් මේ විදිහට පවත්වන මේ දේශනාව දේශනාවලිය නැත්තම් ඒ භාවනා වැඩමුළුවට අදාළ බණ ටික අපි සරුවචන වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච හොඳයි කියලා හිතන සූත්‍රයකට අනුවයි ගොතන්නේ ගොනු කරන්නේ. ඉතින් ඒ විදිහට සමහර වෙලාවට මේ භාවනා වැඩසටහන් මෙහෙවන සංවිධායකවරුම තමන් රුචි ඒ භාව මේ මාත්‍රකාවක් සූත්‍රයක් යෝජනා කරන අවස්ථාවල් තියෙනවා. මේටි ඉස්සල්ලා ඒ වගේ අපි සප්පුරුෂ සූත්‍රය ඉස්සරහින් තියාගත්ත ඒක ටිකක් දිග සූත්‍රයක් නිසා අපි වැඩමුළු තුනකටම ඒකේ මාතෘකාව උපයාගත්තා. ඒක අපි ගිය පාර වැඩමුළුවේදී නිමාව දැක්කා. අපි මේ 77 වෙනි වැඩසටහන සඳහා යොදාගත් මේ සූත්‍රය උපුටා ගන්නා ලද්දේ ත්‍රිපිටකයේ සරුවචන් වහන්සේ දේශිත සූත්‍ර අඩංගු ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ කියන තුනේ කරුණු ගොනු වෙච්ච පොතෙන් මේ අංගුතනිකායේ මුල් සූත්‍රවල එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු වශයෙන් අංග උත්තර වෙලයි තියෙන්නේ එකින් එකට එකින්ට වැඩි වෙලා යන විදිහට 11 දක්වා වගේ ගොනු වෙලා තියෙනවා ඉතින් මුල් එකක නිපාත දුක නිපාත තික නිපාත කියන කොටස් වල සූත්‍රයට සූත්‍රයට නම් නැහැ. ඒ සූත්‍ර 10ක් විතර ගොනු කරලා ඒ ඔක්කොම ඒ වර්ගයක් වශයෙන් නම් කළ වර්ගයට තමයි නම් දීලා තියෙන්නේ මේ වර්ගයට ලෝණ ඵල සූත්‍රය කියලා ඒ කියන්නේ ලුණු රස කියන නමින් තමයි මේ සූත්‍ර 11ක් නම් කළා තියෙන නිසා මේකට කියනවා ලෝණ ඵල වර්ගය කියලා. ඒ ලෝණ ඵල වර්ගයේ අවසාන සූත්‍රය. ඉතින් මේක පටන් ගන්නේ අධිචිත්ත මනියුත්තේන භික්කවේ භික්ුණා නිසා අපිට කීත හැකි නිකන් අපේ සම්මුතියක් විදිහට මේක අධිචිත්ත සූත්‍රය වගේ නමක් දාගන්න පුළුවන්. මොකද නැත්තම් අපිට මේ එක එක සූත්‍ර පෙළගස්වනකොට නම් කරනකොට නමක් යෝජනා තිබිලා තිබුණ නැත්නම් ඒක අපේ නාමකරණයේදී ප්‍රශ්නයක් වෙන්න නිසා අපි සම්මත කරගමු මේක අදිචිත්ත සූත්‍රය කියලා අපේ වැඩමුළුවට පමණක් සීමා වෙච්ච සම්මුතියක. ඉතින් මේ විදිහට අපි භාවනාවකට පූර්ණ කාලීනව සැදී පැහැදී වැඩමුළුවකට මුළුදී ගත කරනකොට ඒ වැඩමුළුවේ සාර්ථකත්වයේ සඳහා අපි දෙපාර්ශ්වයේම මේ වැඩමුළුව මෙහෙවන පැත්තේ ඉන්න ඇත්තෝ සහ ඒකට සම්බන්ධ වෙන දෙපාර්ශ්වයේම සාර්ථකත්වයේ උදෙසා නොඑක් පැතිවලින් මේකට අනුග්‍රහ කටයුතුයි. ඒ මොකද හැම කෙනාගේම ඉතාම වටින වෙලාවක් මේක. කාලය අතින් බැලුවත් කොයි කෙනාටත් කාලය ඉතාම වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතවල අපිට කලාතුරකින් හම්බෙන අවස්ථාවක් නිසා වටිනාකමක් තියෙන නිසා අපි ඒ දේ එකතු වෙච්ච මුළු දීච්ච දේ සාක්ෂාත් කරන්නේ සඳහා මේ වටින අවස්ථාවක් ලැබුණා කියලා නිකන් හිටියට හරියන්නේ නැහැ. ඒ හම්බෙච්ච එක උපයසපය ගන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් අනුග්‍රහ කිරීම වෙනුවෙන් සරුවචන් වහන්සේ පොදුවේ අනුග්‍රහිත සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා මුලින්ම හැම කෙනාම සීලක ආචාර ධර්මයක බයලජ්ජාවක ඉන්දිය සංවරයක බැඳෙන්න අපි ඔක්කොම එක ඒ වගේ පද්ධතියකට බැඳුනේ නැත්නම් අපිට අපේ විවේකේ හොයාගන්න හම්බ වෙන්නේ අපට අපේ ඒ හුදකලාව හොයාගන්න හම්බ වෙන්නේ ඒක එක නැයි එක පැති වලට අදින්න හදන නිසා අපි එන්නකොටම පැවිදි උපැවිදි සෑම පාර්ශවයකටම මතක් කරලා කියනවා මෙන්න මේ නිවිවස්ථාවක් තියෙනවා මේ හැම කෙනාම තම තමන්ට අදාළ ඒ ශික්ෂා පදානුව සමාදන් වෙන්න ඕනේ එම සමාදන් නොවීම නැත්නම් සිල්පද වලින් වැට කඩාගෙන යෑම කිසියම් අනුකම්පාවකින් තොරව අපි <clears throat> මේ වැඩමුළුවෙන් ඒ නැත්තම් අයින් කිරීමෙන් ශික්ෂාපද කරුක ඇත්තන්ගේ විවේකය හුදේකලාව සපේලා දෙන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා අපි සරුවත් දේශිත පදය මෙතෙන්දි මතක් කරගන්නවා මේ වගේ වැඩමුළුවක සාර්ථකත්වයේ සඳහා ශිර දිනාගෙන් පොදු අරමුණ සාක්ෂාත් වීම සඳහා හැම කෙනාම තමන් බැඳීගත්ත ඒ තමන් සමාදන්ව රකින්න සිල්පද මේ ආයතනයේ විසින් හඳුන්ලා දීලා තියෙන විවස්ථා පුළුවන් තරම් රකින්න ඕනේ. හැබැයි ඒකට සෑහෙන පිනක් ඕන, සෑහෙන සෞඛ්‍යයක් ඕන, සෑහෙන මානසික සෞඛ්‍යයක් ඕන. ඔක්කොට මේක නැහැ. ඉතින් ඒ වගේ මානසික සෞඛ්‍ය අඩුකමක්, ශරීර සෞඛ්‍ය අඩුකමක්, පිං මඳ ගතියක් තියෙනවනම් අපි පුළුවන් තරම් බලනවා ඒක ආයතනයේ වශයෙන් අපිට පිටු දකින්න පුළුවන් නම් කරන්න බැන්නම් අපි පුද්ගලයා පිටු දකිනවා. අකමැත්තෙන් නමුත් කරන්න වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඊයේ ඉඳලා අද මේ වෙනකන් ඒ ලැබිච්ච උපදේශ පන්තියේ විරුද්ධ නම් ප්‍රසිද්ධියේ ඒක ප්‍රකාශ කරලා ඒක සුද්ධ කරගන්නවා මිස පුද්ගලිකව එක එකනා වැට කඩාන යන්න යන්න එපා. එතකොට අපිට ඒ ක්‍රියාත්මක වෙන පැත්ත සෝබන නැහැ. හිත නරක වෙන නිසා පළවෙනිම දේ තමයි යගිනේ වාසික සාමූහික භාවනා වැඩපිළිවෙලකත් පෞද්ගලිකවත් සීල අනුගහිතයි. හැම කෙනාම හික්මිච්ච කට්ටිය වෙන්න ඕනේ. හැම කෙනාම මහත්ම ගති තියෙන්න ඕනේ. හැම කෙනාම එකම සංස්කෘතියට යට වෙන්න ඕනේ. එකම ඒ පණතට යට වුණාම ඒක ඇසුදුටු කෙනෙකුට උනත් දානේ හැන්දක් බෙදන්න එහෙම නැත්නම් දැකපුවාම ගෞරවය පිටන්න හේතු වෙනවා. ඒකෝට ඒ රකින්න කෙනාටත් විවේකයේ හුදකලාව සාමයට හෙළි වෙන අතර හිතේ එහෙම නැත්නම් කියනවා නම් වික්ෂිප්ත භාවයේ දුරු වීමට හේතු වෙන අතර ඒක පරිසරයටත් ආහන දකින්න කාටත් ඒ ලොකු ගෞරවයක් වෙනවා. ඉතින් අපි මේක නිසනවනේ කිව්වාම ඒ අගයන් ආඩම්බරයන් වලට සෑහෙන සලකගෙන යන ගමනක් නිසා අපිට මෙතනදී ඒක අනිවාර්ය කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට එකඟ වෙන්න වෙනවා. ඒ නිසා අපි ශීලානුගහිතේ වශයෙන් අද කරපු ධර්ම සාකච්ඡාවත් ඊයේ පටන් මේ දක්වා දෙන ලද උපදේශ පන්තියත් කෙනෙක් එල්ල කරලා කෙනෙකුට වෙහෙස කරන්න කරපු එකක් නෙවෙයි මේ සාරවත්න දේහිත සීලානුගහිත ගැන හිතලා කරපු දෙයක් දෙක සූතානුගහිතේ ඒ භාවනා කරන ගමන් මෙතෙන්ට එන්නේ සෑහෙන ධර්ම හැඟීමක් ඇති සෑහෙන අබිනිෂ්ක්‍මණයක් කරපු සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් ඇති කෙනෙක්. එසේ නමුත් ਸਰවචනාංශයේ දේශනා කරනවා ඒ කෙනා නැවත නැවතත් බණ අහන්න නැවත නැවතත් ඒ අලුත් අලුත් කරුණු ඉගෙන ගන්න ඕනේ. එතකොට ධර්ම ශ්‍රවණයකදී අසුතං සුනාති සුතං පරියෝදපේති khangkang විතරති චිත්තමනස පසීදති දිට්ඨින් උජ්ජු කරෝ හෝති කියලා නාහපු දේවල් අපිට මේ බණ ඇහිමෙන් ලැබෙනවා. අහපු දේවල් ගුණ වෙනවා. යම් යම් දේවල් පිළිබඳව සැක තිබුණා නම් දුරු වෙනවා. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා අපේ පෙරදක්ම දෘෂ්ටිය දර්ශනේ පිරිසුදු වෙනවා. ඒ වගේම ඒක සරුවචනාංශක තියෙන ආශ්චර්යවත් ගතිය බණහනකොට හිත පහදිනවා. චිත්ත මනස පසීදති මුව පැහැදීමක් ඇති වෙනවා. හිත පිරිසිදු වීමක් වෙනවා. අනේ මෙච්චර වැඩ රාජකාර තියෙන අපි ඉස්සෝදානාලා සුදු ඇඳගෙන පිරිසිදු වෙලා සැදී පැහැදී සිට බණහාන පිරිසක් පාටපත් වෙනවා කියලා අපි මෙතෙක්කල් හම්බ කරපු ඔක්කොමත් හරි මේ මේ මෙහෙම ඉඳගෙනවත් ඉන්න හම්බුනේ ධර්ම මණ්ඩපයක පෙරකල පින් නිසානේ. ඉතින් ඒක සත්පුරුෂයාට හරිය ආඩම්බරයක්. අසත්පුරුෂයාට නම් හිතෙනවා <coughs> මේට වැඩි හොඳයි කුඹුරු වැඩක් කරුවා නම් මේට වැඩි හොඳයි වෙන රාජකාරියක් කරුවා නම් එහෙම නැත්නම් ගෙදර දොරේ ඉඳගෙන නෑදෑයෝ හොරතල් කරා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් සත්පුරුෂයාට එහෙම හිතෙන්නේ නැහැ. සත්පුරුෂයා දන්නවා කොහොම කෙරුවේ මේ මොහොත උපයා ගන්නයි මේ මොහොතට හම්බෙන අතිරේක ලාභයක් මේ නිලාපු මල් ටිකකට පැන් හිනා වගේ මේ ලැබෙන සුතානු සුතය ඒකට කන් යොමාගෙන හිත නමාගෙන ධර්මයට අහුම්කන් දීම කෙරෙන්න ඕනේ. ඒක තමයි අපි මේ පැය වෙන් කරගත්තේ. මේකට කියන්නේ සුතමය ඥානය ලැබෙන දෙයට කියනවා බහුසුත භාවය, ඇසු විරූතෙන් ඇති බව, පොතේ දැනුම විවිධ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක <clears throat> සච්චිකත්වා, අට්ටිකත්වා සබ්බං චේතසා සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියනවා ඒ කියන එක අර්ථ තේරුම් ගන්න ඕන. මේ කතා කරන වචන අර්ථ. ඒ වගේම මානසිකත්වා ඒ සඳහා යෙදවිච්ච මනසක් ඕනේ. වටපිට බල බලා එහෙම නැත්නම් අතීතයේ හිත මෙහෙවමින් අනාගතයේ හිත මෙහෙවමින් වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන හිත හිතා හිටියොත් මානසිකාරය යොද වෙන්නේ. සබ්බං චේතසෝ සමන්නාහරිත සම්පූර්ණම දෝතිම්ම මුළු හදින්ම ඒකට යෙදී ගත කරන්න ඕනේ. ඔහිත සෝතෝ කියලා කියන්නේ කන් නමාගෙන මේ හාවන්ට බල්ලන්න පුළුවන් සද්දේ දිහාවට කන් හරවන්න අපි හිත කියනවා කන් නමාගෙන අහනවායි කියලා. අනිත් වගේ තමයි ඒකට යෙදී අහන එක අහන පක්ෂයේ ත්‍රාවක පක්ෂයේ යුතුයකම. දේශනා කරන කෙනත් පංචඨානානි උපට්ඨපෙත්තා ධම්මං දේශේ තබ්බං බණ කියන කෙනත් දේශනා කරනකොට මේක බුදු බණක් මේ කියන්නේ. ඒක නිසා අහන්නම් මේ විදියට ගෞරවයෙන් හිතගත යොදාගෙන අහනකොට ඒ දේෙන් බුදු නියෝජනය වෙන විදියට ධර්ම නියෝජනය වෙන විදියට සංඝයා නියෝජනය වෙන විදියට අරසකන සීලයට ආඩම්බරයක් වෙන විදියට බණ කියන්නේ. ඉතින් ඒක නිසා ඒ කෙනත් උපමා රූපක දක්වමින් ඒ කෙනාට බන අහන කෙනාගෙන් යමක් කඩා වඩා ගන්නව වෙනුවට අනුකම්පාවෙන් යුක්තව ඒ වගේම තමන්ට අනුන්ට නිග්‍රහ නොවන විදිහට ඒ වගේම තමන්ගේ පඬිතුකම හුවා දක්වන එකක් නෙමෙයි මේක සාරවත්යන් වහන්සේගේ ධර්මයක් මේ දේශනා කරන්න කියලා හිතාගෙන ඒ ධර්මයේ දේශනා කරනකොටත් අසන්නගේ ගෞරව රැකෙන විදිහට තමන්ගේ ගෞරව රැකෙන විදිහට ධර්ම දේශනා කරන්න ඕනේ. ඒක අමාරු. ඒක කියන්නේ ඉස්සලා සරුවචනන්සේ ආනන්ද ස්වාමීන්සේට දේශනා කරනවා න සුකරං ආනන්ද පරිසම් ධම්මං දේහේතු පරිසංච වන ධම්මං දේශෙන්තෝ පංචඨානනි අජ්ජත්තං උපට්ඨපේත්වා ධම්මං දේශේතම් ආනන්ද මේ අනුන්ට බණ කියන එක ලීසි නෑ ඒක කියනකොට ඒ කියන විදිහට පුද්ගලයන් පෙරේ අනුකම්පාවෙන් උපමා රූපක දක්වමින් කිසියම් ලාභ සත්කාරයක් අපේක්ෂා නොකර තමන්ට අනුන්ට නිග්‍රහ නොවන විදියට මේ ධර්ම දේශනා කරන්න. ඉතින් අපි මේ පැය වෙන් කරගත්තේ සුතානුග්‍රහිතේ සඳහා. අනුග්‍රහිත පැත්තෙන් කතා කරනවා නම් අනිත් එක තමයි සාකච්ඡානුග්‍රහිතේ. දෙගොල්ල අතර දැන් සුතානුග්‍රහිතේ Taman පැත්තකටලා වාඩි වෙලා අහගෙන ඉන්න එකනේ තියෙන්නේ. සාකච්ඡාවේදී Tamanටත් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා දෙපැත්ත අතර. ගනුදෙනුවක් සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒක මේ සරුවච්ච සාසනේ පමණක් තියෙන එකක්. අනික හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ කියන දේ අහගෙන ඉන්නවා මිසක් දෙවියන් වහන්සේ කියන දේ විග්‍රහ කරන්න අයිතියක් නැහැ. කොහොමඩක්වත් ඉඩක් නැහැ. ਸਰවඥ ශාසනය එහෙම නෙවෙයි නෛර්යානිකයි. බුදුහාමුදුරෝ බාර ගන්න කියලා තියෙන්නේ තේරෙනවා නම් විතරයි. පිළිගන්නවා නම් විතරයි. මේක පිළිගත යුතුයි කියලා අනක් නැහැ මේකේ. ඒ නිසා බුද්ධ දේශනාවට කියන්නේ විශේෂයෙන් සීලයට නැත්නම් ධර්මයට අනක් නැති පණක් කියලා. අනිව අනපනත්. මේ පනත ක්‍රියාත්මක කරන නැත්නම් නීති අනුකූලව අච්චු කරනවා. මේක නෑ. ඔබ කැමැති නම් බාරන කරපන්. ඒ වගේම තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා ආසියා කරේ අපේ ඉන්දියාවේ සංස්කෘතියේ තිබුණේ ඒ බ්‍රාහ්මණ ගොල්ලෝ ගාව තිබුණු ඒ මන්ත්‍ර සංස්කෘතික මන්ත්‍ර ඒ සංස්කෘත මන්ත්‍ර කිසිම හේතුවක් නිසාවත් අන්‍ය අන්‍ය ගෝත්‍රිකයන්ට තහනම් ශාස්ත්‍රීය කෙනෙක් හෝ ශුද්‍ර හෝ කෙනෙක් වෛශ්‍ය කෙනෙක් මන්ත්‍ර කටපාඩම් කරන තහනම්. කොච්චර හරි බමුණෙක් මන්ත්‍ර කටපාඩම් කරනකොට හැංගිලා වෛශ්‍ය කහගෙන හිටියොත් උගේ කන හාරලා දාන්න ඕනේ. ඒ මනුස්සයා කටපාඩම් කරලා මන්ත්‍රයක් කිව්වොත් සංස්කෘතෙන් දිව කපන්න ඕනේ. ඒ තරමටම ඒක එක පැත්තකට විතරයි. ඒක කුලයකට විතරයි. ඒ කලින් තීන්දුව කරගත්ත කුලයට විතරයි තිබුණේ. ඒ නිසා මන්තර පිළිබඳව ඒවා දේව රහස් සාකච්ඡා කරන්න ඉඩක් නැහැ. සම්පූර්ණ ගෞරවයෙන් ඇලපිල්ලක් කිස්පිල්ලක් නතෝ කටපාඩම් කරලා ඒවා කියමනේ ඒ අපි දෙයියන්ගේ ආශිර්වාද ලබා ගන්න කතාවක් මිස සරුවච්චන්හන්සේගේ හිම එකක් නෑ. එහි පයිස්තික එහි පාතිකෝ ඕපනයිකෝ පච්චත්තං වේජිතබ්බෝ විඤ්ඤූහිති. මේ සුදේශිත දේ ඕනතරම් විග්‍රහ කරන්න පුළුවන්. ඒ විග්‍රහ කිරීමට උනන්දු කරවලා තියෙනවා. ඇහෙන්නේ නැති දෙයක්, තේරෙන්නේ නැති දෙයක් අහලා බලලා සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපිට දැන් ඒක එච්චර වටිනාකමක් තේරෙන්නේ මොකද අපි බුද්ධ ආගමේ ඉපදිච්ච නිසා. වෙන කිසිම ආගමක සාකච්ඡා නැහැ. ඒ ඔක්කොම තීන්දුවයි. ඒව හොල්ලන්න පෙරලන්න ඉඩක් නැහැ. පොතේ තියෙන සුද්ධ ලියවිල්ලේ තියෙන දේ කරපන්. කිරු නැත්නම් අපායේ සුද්ධ ලිවිල්ල දෙය කෙරුවොත් සදාකාලික ස්වර්ගය. ආ එක වැරද්දක් කෙරුවොත් අපායට විනිශ්චය කළොත් ආය අවස්ථාවක් දෙන්නෙත් නැහැ. සුද්ධ ලිවිල්ලට විරුද්ධ වැරද්දක් කෙරුවොත් සදාකාලික අපායයි. අපි වගේ අපාය ගිලා ගොඩේමනක් නැහැ. ඒ වගේම ස්වර්ගයට ගියොත් හැමදාම දෙයන්නාසික වම් පැත්තේ ඉඳගෙන ස්වර්ග රාජ්‍ය බුද්ධ විඳින්න පුළුවන්. ඒ නිසා එක වැරද්දකට දෙන දඬුවම මානවත්ව ඉක්මවනවා. බුදු දානහාස කියන ලක්ෂ වාරයක් වැරදි කරත් හැදෙන්න ලෑස්ති වෙන වෙලාවේදී එතන ඉඳලා අත දෙන ගතියක් දේශනාවෙත් තියෙනවා. ඒ වගේම මේ සාකච්ඡාවෙත් තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුගේම මති මතාන්තර වලට ගරු කිරීමක් මේ ශාසනයේ තියෙන නිසා මේ ශාසනය ඉතාමත්ම විනිවිද පේන සුළු එකක් ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් ඉතාමත්ම ශ්‍රම විභජනයක් සහිත ශාසනයක් හැම කෙනාටම කාර්යභාරයක් තියෙනවා මේ ලොක්ක කරනවා පොඩ්ඩ අහගෙන ඉන්නවා ආර්ය විධාන කරනවා මෙයා යටත් වෙන කතාවක් නෑ. ඒ යටත් වෙන හැම කෙනාටම කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සාකච්ඡාවෙන් හරි බුදුම පණ ගැන්විලක් වෙනවා. අපි ඒක අද තවල් එකට විතර හම්බෙලා පැයක් විතර ඒක බුද්ධ විඳා. මෙන්න මේ තුන සුතානුග්‍රහිතේ සීලානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ ලැබුණාට පස්සේ තමයි කෙනෙක් මේ සමාධි අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතය කරන්න. ඉතින් මේ සමාධි අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිතය කියන වැඩේට බහින්ද හැම කෙනෙක් ළඟම මූලිකව ඒකට ලකලෑස්තියක් පිනක් භව සම්පත්තියක් තියෙන ඕන අතර ඒව නැවත නැවතත් සුද්ධ කරන්නත් ඕන. ඒව නැවත නැවතත් නඩත්තු කරන්න ඕන. ඉතින් එහෙම නඩත්තු කරනකොට තමයි අපිට සමත භාවනාවක් විපස්සනා භාවනාවක් ඉදිරියට යන බව තේරෙන්නේ. එහෙම නැතු ඒ පසුබිම සකස් කරන්නේ නැතුව ඒ උඩ තියෙන විපස්සනා සමත කොටස් එච්චර yaadෙන්නේ ඔය පොඩ්ඩකට ඉස්සලා මේ හදන කෑල්ලේ පසුබිම පදනම හදනකොට ඔතන යට කරපු යකඩ ප්‍රමාණය, ඔතන යකඩපු සිමෙන්ති ප්‍රමාණය, ඔතන ගත්ත මහන්සිය දකින්නට හිතනවා මොකටද මෙච්චරම කියලා. ඒ තරම් යකඩ ප්‍රමාණයක් ඇට වෙනවා. ඒ තරම් සිමෙන්ති ප්‍රමාණයක් ඇට වෙනවා විතර. දැන් උඩට ආවට පස්සේ ඕකට විශාල ගොඩනැගිල්ලක් හදපුවාම අර පදනම් පේන්නේ නැහැ. පේන්නේ ලස්සන හදපු ගොඩනැගිල්ල විතරයි. නමුත් ඒක තියෙන විශාල පදනමක. ඒ පදනම නැතුව ගොඩනැගිල්ල තට්ටු ගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පදනම හදන වෙලාව හිතනවා මොකටද මෙච්චර මේ ගොඩනැගිල්ල හැදුවට පස්සේ පේන්නේ නැහැ නේද? අපිට ඕනේ සෝබන කැලේ විතරනේ, පේන කැලේ විතරනේ කියලා. එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ සාකච්ඡානුග්‍රහිතේ ශීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ කියන මේ පදනම නැතුව අද ඇමරිකාව විපස්සනා කරන්න හදනවා. අද බටහිර රටවල් විපස්සනා කරන්න හදනවා. ඒකල කිනුසි විපස්සනා වෙච්චරම කාටවත් තේරෙන දෙයක් නැහැ, පේන දෙයක් නැහැ. මොකටද ඒකට සීලය ඇති වැඩේ? මොකටද ඒකට සුත්තමේ ඥානයක්? මොකටද ඔගේ සාකච්ඡා අපිට දෙන්නකෝ බේත් පෙත්තක දාලා අපි ගිලින්නම් කොටක් ගාලා බේත් පෙත්තක් ගින්නවා වගේ. නැත්නම් අපිට දෙන්නකෝ ඉන්ජෙක්ෂන් එකට දාලා ඔක අපි ගහ ගන්නම්කෝ. එහෙම නැත්නම් අපිට ඔපරේෂන් එකකින් ගන්නම්කෝ. ඉතින් ඒගොල්ලෝ හරියට ක්‍රම හොයනවා. මේ කෙටි ක්‍රම මේ පෙත්තක් ගිලලා ඉන්ජෙක්ෂන් එකක් දාලා එහෙනම් ඉම්ප්ලාන්ට් කරලා නැත්නම් ඔපරේෂන් කරලා විපස්සනා කරලා. ඉතින් වෙන්නේ මොකද්ද? කඩුව කිල්ල වගේ. හරස් වෙන එකයි වෙන්නේ. ලාංකිකයන් වශයෙන් ඉපදිච්ච අපි සම්ප්‍රදායික ප්‍රතිච්ච අපි ඒත් දැනගන්න ඕන ඔය සීලේ අඩුපාඩුකම් තියෙන තාක්කල් ධර්මේ පිටන්නේ සීල සන්දෝෂෝ ධම්ම සන්දෝෂෝ ධම්ම සන්දෝෂෝ සීල සන්දෝෂෝ ඒ නිසා තමයි යම් සීලයකට පොරොන්දු වුණා නම් යම් විවස්ථාවට යටත් වුණා නම් ඒක කරද්දී හැම වෙලාවෙම බුදුහාමුදුරන්ට මිත් හතුරු පක්ෂයට යන සපත්තවත පුරුණයි කියලා බුදුහාමුදුර කියනවා තමන් එකඟ වෙච්චි ප්‍රතිපදාවට ඒක සමාදන් වෙච්ච සීලයට විරුද්ධ වෙන හැම වෙලාවෙම තමන් බුදුහාමුදුරට විරුද්ධ වෙනවා ඒකට පණ එපා කියාගෙන රකින්න කෙනාට බුදුන් කියනවා මගේ මිත්‍ර පාක්ෂික වෙනවායි කියලා. එනිසා අපි මහා ලොකු විපස්සනා ඥාන පහළ නොකිරුවාට මහා ලොකු ධ්‍යාන පහළ කරගත්තේ නැති වුණාට සමාදන් වෙච්ච සීලයට ජීවිත පරදුවට තියලා කටයුතු කිරීමෙන් පව අපි බුද්ධ පූජාවක් කරේ. අපි මේ සජීව මහාන බුදු ආමරණ කරන පූජාවක් කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් හරිය අමාරුයි. බටහිර චින්තනයේ තියෙන කෙනෙකුට තේරුම් ගන්න ඒගොල්ල කියන්නේ ඒ පසුබිම අපට ඕනේ අපිට විපස්සනා කමටහනක් දෙන්න අපි කරන්නම් කියලා. කරන්න බෑ. ඒක හරියන්නේ නැහැ. මොකද ඒ මූලික සීලේ නැහැ. මූලික සුතේ නැහැ. මූලික සකච්ඡාව නැහැ. ඒ මත කරන්න හදනවා. ඉතින් ඒගොල්ල බොහොම ඉක්මන් ක්‍රම හදිසි ක්‍රම අරගෙන කියනවා අපිට ඩොලර් 550ක් දෙන්න සුමාන 6කින් අපි උගන්වනවා ඕගොල්ලන්. හරිය නැත්නම් ගාස්තු ගෙවීමේ ක්‍රමයට. ඒ විශාල ව්‍යාපාර තියෙනවා. හැබැයි ඔක්කොම බිස්නස්. ඔක්කොම බිස්නස්. ඉතීටි වට අපි රණ්ඩු කරන්න යනවා නොබෝ කාලෙකින් හතු පිපුණා වගේ පිදුරු ගින්නක් වගේ එහෙම හට ගන්නවා එහෙම නැතිලා මේ වගේ තැන්වල ඉතින් අපි සිල් දකින්නවා බණ භාවනා කරනවා හැබැයි චෝදනාවක් අපිට තියෙන කොච්චර භාවනා කරත් දාම නැන්නේ ධානයක් ලබාගෙන අහසින් යන්න පුළුවන් කෙනෙක් ඉපදුනේ තාම නැන්නේ මේ විපස්සනා කරලා තව කෙනෙකුට මැජික් පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉපදුනේ මොකටද ඉතින් ওই හීලේ මොකටද ඉතින් ওই භාවනාව? මොකටද ඉතින් ওই සුතේ? මොකටද ඉතින් ওই සාකච්ඡාව පුළුවන් නම් එක එක් උඩින් ඵලයක්. එක එක් අඩු ගානේ වතුර උඩ ඇවිද දෙපියව. එකෙකුට පුළුවන් නම් පොළවේ ගිලෙන්න බැරි නම් මොකටද යෝග? එනිසා කොයි පැත්තෙන් බැලුවත් මේක කොඩිය අරගෙන ඉස්සරහට යන්නේ කියලා ලේසි නෑ. මේක දජේ පවත්තන එක ලේසි නෑ. ඒ නිසා අපි එහෙම කාටවත් අඳුර පාන්න යන කතාවක් නෙවෙයි. නමුත් අපිට අවංක ඕනකමක් තියෙනවා. ඒ ධර්මය අපේ ජීවිතේට කිට්ටු කරගන්න අපි මතක තියාගන්න අපි මේ ගත්ත දවස් ටික ඒකට අපි කරන ගෞරවයක් වශයෙන් නැත්නම් මම කරන ගෞරවයක් වශයෙන් මම යමකට එකඟ වුණාද ඒ ටික කරනවා අපි නිතර බුදුබණ අහනවා අපි නිතර සාකච්ඡා කරන කරන ගමන් Taman Taman පුද්ගලිකව පරියංක වාරයක් පාසා පරියංක භාවනා යෙදෙනවා සක්මන් වාරයක් පාසා සක්මන් භාවනා යෙදෙනවා එතින්දා කටයුතු කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒක මේ කාටවත් පෙන්වන්න කරන දෙයක්වත් එහෙම නැතුව ලකුණු ලබා ගන්න කරන දෙයක්වත් නෙවෙයි. මේ අනුග්‍රහිත පහ සම්පූර්ණ වීම සඳහා කරන දෙයක්. ඉතින් ඒක නිසා මේ කරන සාමූහික ප්‍රයත්නයක් අනුග්‍රහිත සඳහා කරන මේ සාමූහික ප්‍රයත්නයේ පෞද්ගලික අංශ දෙක තමයි තමන් කරන සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. එතකොට මේ අපි ගත්ත සූත්‍රයේ අදිචිත්ත මනුයුත්ත කියලා කියන්නේ අදිචිත්ත යෙහි අනුයුක්ත කියන එකයි. එතකොට අදිචිත්ත කියන නම විස්තර කරන්නේ සමත විදර්ශනා භාවනාවේ යෙදී ගත කරන කියන. ඒ කියන්නේ ඒ එතෙන්ට යනකොට එයා සීලෙක පිළිහිట్లా තියෙන්න ඕනේ. සුතමේ යම් ප්‍රමාණයක් ඥානය, අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඒකම යා ළඟ තියෙන්න ඕනේ හැකියාවක් අවශ්‍යතාවක් උනොත් සාකච්ඡා කරලා එතන එතන ගුණාගුණ කියලා තව බෙහෙත් පන්ති වෙනස් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් එයා ඊට පස්සේ ඒ ලද ක්ෂණයේ ලද අවස්ථාවේ ප්‍රස්තාවේ පුළුවන්තරම් සමත භාවනා විදර්ශනා භාවනා කරනවා. ඒ විදිහට පසුබිම සකස් කරලා ෆවුන්ඩේෂන් එක දාලා ඒ මත කරගෙන යන වැඩවලට කියන්නේ අදිචිත්ත මනුයුත්ත. කියන්නේ හිත හිත මානසිකාරක යෙදුන විතරක් නෙමෙයි ඒක ඒටත් වඩා හොඳ දෙයකට Taman දැනට කරගෙන යන එක වඩා හොඳ තත්යකටපත් කිරීමේ කටයුත්තක් කරන කෙනෙක් පිළිබඳව බුදුරණන්සේ මේ සූත්‍රය ආමන්ත්‍රණය කරනවා. අදිචිත්ත මනියොත්තේන පන බික්කවේ බික්කුණා. යම් කිසි භික්ෂුවක් මහණෙනි ඒ සීලය පිළිබඳව තීරුම් ගන්න සීලයක පිළිහිටලා සුතමේ යම් ප්‍රමාණයක් ඇති කරගෙන සාකච්ඡා යම් ප්‍රමාණයක් කරන කමටහන් යම් ප්‍රමාණයක් කරගෙන දැන් බණ භාවනා කරන භික්ෂුවා තීනි නිමිත්තේන කාලේන කාලම් මානසිකාතබ්බා නිමිති තුනක් කාලයෙන් කාලයට මෙනෙහි කළ යුතුයි. එහෙම නැත්නම් සමත භාවනා විදර්ශනා භාවනා සම්පූර්ණ වීම සඳහා සම්පාදනය කළ යුතු තනි ඒකක විචල්්‍ය සාධකයක් නෙවෙයි කියන්නේ විචල්්‍ය සාධක තුනක් තියෙනවා. ඒ තුනම සමබර වෙන විදිහට භාවනා ගෙනියන්න ඕනේ. එතකොට තමයි කොඳුවට පෙලක් හැදෙන්නේ. ඉතින් ඒ නිසා බුදුජානනාංශේ කාරණා තුනක් කාරණා තුනකට අපි අවධානය යොමු කරනවා මේ සූත්‍රයේ ආරම්භයේදී මේ සූත්‍රයේ හඳුන්වා දීමේදී කාලේන කාලං සමාධි නිමිත්තම් මනසිකාතබ්බං අපේ මේ වික්ෂිප්ත මනස එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලසින් කෙලසිච්ච මේ මනස එහෙම නැත්නම් මේ නීවරණ ධර්ම පහෙන් මේ කෙලසිච්ච මේ මනස කීකරු කිරීම සඳහා සමාධි නිමිත්තක් කාලයෙන් කාලයට අපි ආශ්‍රය කරන්න ඕනේ ඒ වගේම කාලේන කාලම් පග්ඝහ නිමිත්තම් මනසිකාතප්පං. එහෙම කරගෙන යනකොට භාවනා හරි ගියත් භාවනා වැරදුනත් නින්දට වැටෙනවා. සීතල වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. එතකොට ඒ කෙනාට ආහාර දිරවීම නැති වෙනවා. නිදිමත නැති වෙනවා. රුස්සන ගති නැති වෙනවා. එතකොට නිකන් පිලුණු වෙච්ච බතක් වගේ මේක නපුරට යනවා නරකට යනවා අරියාදුවට යනවා. ඒලාට මේක රත් කරලා ආය ගන්න ඕනේ. ඒලාට මේක පග්ඝහ කරන්න ඕනේ. වීරියෙන් ආය අවසල ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය සමාධි නිමිත්ත ඇසුරු කරන ගමන් හිත උනාට වැඩි සීතල වුණොත් කෙලෙස් භරිතව හෝ සැඟවි ගැනීම නැත්නම් හිත ලීන භාවයටපත් වීම නිසා හිත සීතල වෙන්න පුළුවන්. ඇත්තට සීතල වීම එක පැත්තකින් නිදිමත එහෙම නැත්නම් තීන මිද්දේ කියලා පොතේ සඳහන් වෙන විදිහට හිත මිදෙන්න ගන්න. ඒක හරියට අයිස් පෙට්ටියකට දාපු බටර් ටිකක් වගේ ගුලි ගැහෙන්න පටන් ගන්නවා. අය තීන ඊට පස්සේ මිද්ද. එතකොට චෛතසික මිදෙනකොට හිතත් ලෙඩ වෙච්ච බල්ලෙක් මුල්ලකටලා හේතුලා ඉනවා කන්නෙත් නැ බොන්නෙත් නැ වගේ හිත සම්පූර්ණයෙන්ම ඇකිලෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය මේක දැනගෙන ඒ වෙලාවට අදාළ උණුසුම ඒ අදාළ ජීව ශක්තිය, ඒ අදාළ වීරිය, තාපය, තපස දුන්නේ නැත්තම් එහෙම හොඳට සරුවර හැයිච්ච කේල් ගහක කේල් කන බර වැඩි වෙලා කේල් කනත් එක්ක කඩාන වැටලා ගහ කනත් බිම ඇවිලා විනාශ වෙලා යනවා. ඒකට ඒකට දෙබලක් දෙන්න ඕන. ඒකට ආධාරකයක් දෙන්න ඕන. ඒ ආධාරකේ නොදුන්නොත් කේල් ගහට දාපු පොහොරින්වත් හොරෙක්ගෙන්වත් නෙවෙයි හානි සිද්ධ වෙන්නේ කේල් වවන්න දන්නේ නැති මිනිස්සයා මේ කන වැඩෙනකොට බර වෙන ගතියක් තියෙනවා. ඒක පැත්තකට. ඒකට ඒකට හරියටම ඕනේ පැත්තෙන් ගැහුවේ නැත්තම් ජැක් එකක්, ගැහුවේ නැත්තම් දෙබලක්, කතිරයක්. ඉතින් ඒක හේල් කෑම ගාවන් ඉන්නේ. මේ පග්ගහ කියන මේ වීරියට කියන්නේ උත්සාහන ලක්ෂණ කියලා හැදෙන කේල් ගහට උස්සලා ගහන්න ඕනේ පොරොප්පයක් පොරොප්පයක් නෙමෙයි මේ කරුවක්. ඒ කරුව ගහන්න දන්නේ නැත්නම් එයා කොච්චර හොඳ හයිබ්‍රිඩ් කේල් ගන්න වැව්වත් කොච්චර පොර දැම්මත් ඇදගෙන වැටෙන වෙලාවේ අස්සන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙක සමබර කරන යනකොට ඉස්සෙල්ලා මේ දෙක බොහෝම වේගෙන් පැද්දෙන බට්ටෙක් වගේ ඔර්ලෝසු බට්ටෙක් වගේ අර අර පැත්තටයි මේ පැත්තට හයියෙන් යන්න පටන් අර ගන්නවා. ඒ යන හැම වෙලාවෙදීම අන්ත දෙකකින් එකට වැටෙන. ඕනට වැඩි සමාධිය හරියියොත් අත්සුකෝ කාමසුකල්ලිකාණ යෝගයට වැඩෙනවා. ඕනෑමට වැඩි හිත දඟලන්න, පොරකන්න, තටමන්න, වීර්ය කරන්න ගියොත් අත්කිලමතාණ යෝගයට වැටෙනවා. ඉතින් ගොඩාක් අවිචාරවත් හැසිරෙච්ච මේ හිස හිත ඒ ඒ වෙලාවට පිළියම් කරනකොට එක සැරේම මැදට එන්නේ නැහැ. ඒක වීර්ය වැඩි වෙච්ච ගමන් ඒ පැත්තට හැදෙනවා. සමාධිය වැඩි වෙච්ච බව මේ පැත්තට හැදෙනවා. ඉතින් යෝගාවචර ගොඩාක් කල් යනවා. මේ දෙන්න එලහරකයි මීහරකයි දෙන්නෙක් බැඳගෙන හානකොට එලහරක ගොඩට අදිනවා මීහරක මණ්ඩට අදිනවා. ඉතින් අමාරුයි හීය ගෙනියන්න. නමුත් මේකයි ගොවියට සිද්ධ වෙලා තියෙන්නේ. ඉන්නේ ඔච්චරයි. ඉතින් ඒ නිසා ඌට සිද්ධ වෙනවා හීවැල හරියට තියාගෙන ගෙනියන්න නම් එලහරකට ගහන්න ඕලාදී ඌ ගහලා ඒ පැත්තට තල්ලු කරන්න ඕනේ මීහරකට ගහන්න ඕලා ගහලා මේ පැත්තට තල්ලු කරන්න ඕනේ. නැත්තම් 2 wheel tractor එකක් පද්දනකොට දෙපැත්තේ බ්‍රේක් දෙක අත් දෙකේ තියෙන මේ පැත්තේ බ්‍රේක් පෙරගොත් ට්‍රැක්ටරේ පැත්තට යනවා. මේ පැත්තේ බ්‍රේක් මිරිකොත් මේ පැත්තට යනවා. ඉතින් හරියට දැනගන්න ඕනේ සමබර කරගෙන යන්න ඔය එකම දුවන ට්‍රැක්ටර් එකවත් බ්‍රේක් දෙක බැලන්ස් නැහැ. අතෑරපු ගමන් එක පැත්තට යනවා. ඒ නිසා යන යන වෙලාවේ පොඩ පොඩ මිරික මිරික ඇලයින්මන්ට්ස් හදලා නැත්තම් සමතුලිත කරලා නැත්තම් ඕක පැත්තට අදිනවා. ඉතින් ඒක යෝගාවචර හිතන මේ මට හම්බෙච්ච ට්‍රැක්ටර් එකේ දෝෂයක් කියලා නෑ. කාගේ ට්‍රැක්ටර් එකත් අප්සෙට්. එහෙම පිස්සන්න තමයි භාවනා කරන්න ඕනේ. බුදුන්සේ කියලා තියෙන්නේ ඉන්නා හරියක් මේ ලෝකේ ඉන්න පිස්සෝ ඒ කක්කොට්ටෝ ඉන්නේ හරහට යන ගමන් කෙලින් යන්න බන කියන කට්ටිය. වැදි බනක වැදි බන අනුණ්ඩ කියනවා තමයි වැද්දා. තමයි වැද්දෙක් ඉඳගෙන දරුවන්න කියනවා ශිෂ්ටාචාර වෙන්න බලපල්ලා දරුවනේ මහත් එක් වෙන්න බලපල්ලා දරුවනේ මොකද්ද මේ වැදි ගති කියලා. ඒ කියන මාහයකත් වැද්දා. හැබැයි දරුවෝ හදන්න හදනවා. ඉතින් බුදුහාමර දන්නව කොයි එකක් කතා කරන්න වැදි බන. කොයි එක්කනම් කක්කොට බන කතා කරන්නේ. නමුත් ඒතියෙදි මේ සමබර කරගෙන යන්න මෙයාට මේ දෙක ASCII පේහාට මෙහාට පදින ඔර්ලෝසු බට්ටගේ උපේක්ෂාව කියලා කියන්නේ මැද මැද තියෙන ඝර්ෂණය අඩු ගැටුම් අඩු දරතේ අඩු ආතතිය අඩු අසහනිය අඩු තැනින් යනකොට මේ බට්ට එහාට පැනට මෙන්න මෙතන තමයි මධ්‍යම තැන. දැන් වේගෙන් එහා පැත්තට යනවා. දැන් මේකෙන් මේ පැත්තට යනවා. මං කොයි වෙලාවේද මේ මැද මෙයා නතර කරන්නේ? මධ්‍යම ප්‍රතිපදා නතර කරන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගයට ගන්නෙ කොහොමද? මැද පිළිවෙතට ගන්නෙ කොහොමද කියලා අර වෙලාවේදී මුලදී එහාට මෙහාට පැද්ද බට්ට පැද්දෙනවල හරි අමාරුයි. ඒ නිසා බොහෝ විට ඒක ස්වභාවිකයි හිතෙන්න පුළුවන් මට බෑ කියලා. මේ තරම්ම මේ වීර්ය වැඩි කරනකොට ඒ පැත්තට ඇදලා යනවා සමාධිය සේරම කඩලා යනවා. සමාධිය වැඩි කරපු ගමන් නිදිමතට වැටිලා වීර්ය නැති වෙලා ආය ගොඩ ගන්න බැරි විදිහට ගොරවන තාලෙට ඉරියව කඩාන වැටෙන්න යනවා. ඒතර යෝගාවචර දෙපැත්තෙම හිතේ අතහානි තමන් පිළිබඳ චෝදනාව යගේම අනුන්ගේ වැරදි බලන ගතියක් මට හම්බෙච්ච මේ මැෂින් එක හොඳ නැහැ මට නම් මේ ආත්මේ කරගන්න බෑ කියලා හැම වෙලාවෙම අඩුපාඩු දකින්න ගතියක් තියෙනවා. ඉතින් ඒක අර පෞද්ගලිකකරණය කරපු ගමන් මේක මගේ දෝෂයක් මට විතරයි මේක තියෙන්නේ කියලා එයා බොහෝ විට භාවනා තැරලා යනවා. තව සරුවත් යනස පෙන්වන්නේ මේක හැම කෙනාටම තියෙන අඩුපාඩුවක්. සංසාරගත හැම සතෙකුටම තියෙන අඩුපාඩුවක්. ඒ නිසා සාමූහික භාවනා කරනකොට එකිනෙකා කෙරෙහි අනුකම්පා ඇහෙන් බලනවා නම් පේනවා කිසිම කෙනෙක් සම්බර නැහැ. කිසිම කෙනෙක් සම්බර නැහැ. එයාගේ සම්බරකම නෙවෙයි මට නැත්තේ. මයි ළඟ තියෙන වෙනම සම්බරකමක්. හැබැයි ඒක අසමබර ගතියක් තමයි. මෙන්න මේ අසමබර ගතිය අනුන්ගේ අඩුපාඩුකම් හරහා හෝ සූත්‍ර ධර්ම හරහා හෝ Tamange සතිය හරහා හෝ එහෙම නැත්නම් අන්වේ ඥාන හරහා අල්ලගන්න මිනිහා සූරයි. අල්ලගන්න මිනිහට සත්පුරුෂයයි කියලා කියනවා. අසත්පුරුෂයාට හිතෙන්නේ අනේ මට බෑ මේ අහවල් අහවල් කරුණ නිසා මන්ට බහනා හරියන්නේ පොඩ්ඩක් මෙහෙ වෙච්ච ගමන් අර පැත්තට යනවා. ඒ පොඩ්ඩක් වෙච්ච ගමන් මේ පැත්තට යනවා කියලා අ දකින්නෙම දෝෂේ. නමුත් මේ දෙක නැතුව මේ උපේක්ෂා වෙන හැටි මේ සමාධි නිමිත්ත කාලෙන් කාලයට අනුග්‍රහ කරන ගමන් පග්ඝහ නිමිත්ත කාලෙන් කාලයට අනුග්‍රහ කරන ගමන් හිතා ගන්න මේ සමාධියවත් මේ වීරියවත් නෙවෙයි මං හොයන්නේ අවසාන වශයෙන් තියෙන උපේක්ෂාවයි. නමුත් ඒකට එක සැරේ හිටින්නේ නැහැ. ඒක එහා මෙහා දුවලා දුවලා වනාතේ වහලා තමයි ගිරව පස්සේ කරලේ වහන්නේ. නිසා වනාතේ වහන වෙලාවෙ ඉඳලම බලාගෙන ඉන්න ඕනේ. එහෙම හිට මීට මෙයා කොහොමද මැද මාවතට ගන්නෙ කරරට ගන්නෙ කියලා. ඒ කටයුත්ත සඳහා සරුවචනාංශයේ 50කම වගේ වගකීමක් යෝගාවචරයට දෙනවා. මං කාරණා කියන්නම් වැටෙන්න පුළුවන් තැන් කියන්නම් නොවැටි යන්න බෑ ඔත ඒකෙදි දිගට දිගට කරන ගමන් තමන්ම තමන්ගේ අත්දැකීම් ටික තමන්ගේ තමන් තමන්ම තමන්ගේ ක්‍රමසහ විදි ටික අනුගමනය කරමින් ඉදිරියට ගියේ නැත්නම් ගුරුවරයා වෙනස් කරමින් භාවනා ක්‍රම වෙනස් කරමින් මධ්‍යස්ථාන වෙනස් කරමින් ඉරියව් වෙනස් කරමින් කවදාකවත් අත්දැකීමේ ගුණයක් එන්නේ නැහැ ඒ නිසා මේ භාවනාවට පෙළඹෙන්නන්ගෙන් 90කට වැඩිය හැලෙනවා මේකේ ගැඹුර දන්නේ නැති නිසා. ඒගොල්ලෝ Tamange අත්දැකීමට වෛර කරනවා. මට වැරදිලයි තියෙන්නේ, මට පෙරදිලයි තියෙන්නේ, මට බෑ. අනිකොල්ල නම් බොහොම ජයට කරගෙන යනවා මට බෑ කියලා ඒ හැලෙන්නේ මොකද? ඒගොල්ලෝ සුතේ නැති නිසා. සුතමේ ඥාන නැහැ, අහලා නැහැ. ඒ වගේම සාකච්ඡා කරලා නැහැ. මට වරදින්නේ මෙතනකයි කියලා කියා ගන්න දන්නේ නැහැ. එයා හිතනවා ඒ ඒ කියා ගන්න බැරිකමත් මගේ දෝෂයක් කියලා. ඒ වගේම මේ දේ වෙන්න ඇත්තේ මගේ සීල නැති නිසායි කියලා අනිත් පැත්තට වැරදියට හේතු කරුණු දක්වනවා. ඒ නිසා එයා හිතනවා මේ සමාධිය කියන එක අප්පගෙන් හම්බෙච්ච බූදලයක් වගේ අම්මගෙන් හම්බෙච්ච බූදලයක් වගේ හැම කෙනාටම බූදලෙට සින්න වෙලා තියෙනවා කියලා. කාටවත් නැහැ. කවුරු හරි දැනට තියෙනවයි කියලා තියෙනවනම් ඒ පිස්සෙක් කියලා හිතා ගන්න. කවුරු හරි කියනවා නම් මට තියෙනවා මෙන්න මෙහෙම සමාධියක් කියලා ඒ ඔළුව නරක වෙච්ච මිනිස්සෙක් කියලා. මෙන්න මේ කාලෙන් කාලේ කාලේන කාලං සමාධි නිමිත්තම් මනසිකාතබ්බං කාලේන කාලං පග්ඝහ නිමිත්තම් මනසිකාතබ්බං කාලේන කාලං උපේක්ඛා නිමිත්තම් මනසිකාතබ්බං කියලා කියන්නේ මේ හැමදාම උදේ හිටින් දවල් වරුවේ හිටින්නේ රැය නැතුව හැමදාම රැය හිටින්නෙත් නැහැ දවල් වරුව නැතුව මේ දවල් වරුවයි රැය වරුවයි එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි අපි කවදා හෝ දවල්ට රැයට දෙකටම සමහිත පැවතොත් දවල් වුණත් එකයි රැය වුණත් එකයි කියලා අන්න එතකොට අපි කිත හැකි දවල්ෙන් රැයෙන් මට ඉච්චර වෙනසක් නැහැ මම්මගේ දවස ගත කරන උපේක්ෂාව තියෙනවා කියලා. ඒකට බුදුහාමුදුරු කියනවා දිවා රත්ති සංඥා රත්ති දිවා සංඥා. දවල් වරුවේ ගත කරන්න මේ කාම ලෝකේ නටන වෙලාවේ නිින්ද ගිය කෙනෙක් වගේ. මේවට හා හූ තියන්න යන්නත් එපා. ඒගොල්ලෝ පිටිපස්සේ දුවන්න යන්නත් එපා. දවල් වරුවේ ගත කරපම් බස් එක්ක වගේ. දවල් වරුවේ ගත කරපම් නිසාචරේක. ඊළ රැයට නැගිටලා භාවනා කරපම්. ඒතර කාම ලෝකයේ බුදි. ඒකට ඕන තරම් භාවනා මධ්‍යස්ථානය. Taman ගත කරන කාලය පොඩ්ඩක් වෙනස් කරගත්ත ගමන් ලෝකයා නටන වෙලාවේ Taman විවේක ගන්න. විශ්‍රාම ගන්න. මොනවා හරි කියලා. ඒල රාත්‍රියට නැගිටලා ඒ තමන්ගේ වැඩ කටයුතු කරනවා නම් එයා රාත්‍රියෙන් වැඩ ගන්නත් දන්නවා දවල්ත් වැඩ ගන්න දන්නවා ඒකට <clears throat> කෑකොස්සන් ගන්නවා කියලා දෙයක් ඇත්තෙත් නැහැ රස්නීය ප්‍රශ්නෙකුත් නැහැ මොනම ප්‍රශ්නයක්වත් නැහැ මේ රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා ගන්න ගියාම එයාට ඔන්න උපේක්ෂාවක් ඇති කරගෙන යන්න පුළුවන්. ඒ නිසා යෝග ජීවිතයක හම් වෙන මේ විවිධාකාර රසමසවුලු මේ විවිධාකාර අත්දැකීම් රාශිය හැම කෙනෙකුගේ ජීවිතයක්ම නව කතාවක්. ඒක තමයි ඒ කාලේ පළවෙනි වතාවට ඒ සාර්ථක ප්‍රතිඵල ලැබුවේ ඇත්තෝ මේ තේරගාතා තේරිගාතා කියලා තම තමන් අත්විඳපු දේවල් නොකිය ඉන්න බැරි තරම් ඒ තරම් වෙනසක් ඇති කරා ලස්සන ગાථා බන්ධන කරලා කියලා තියෙනවා මෙන්න මෙවැනි වෙනසක් <clears throat> මෙවැනි විප්ලවයක් මෙවැනි විපරිණාමයක් මෙවැනි රූපාන්තරණයක් මෙවැනි හැබැයි වෙනසක් මට සිද්ධ වුණා ඒවා මේ ඉස්සරහට පහළ වෙන ආයත් මතක තියානින්ද ඒවා සුපර් මාකට් එකේ ගන්න බෑ සල්ලි දීලා මේ පරිප්පුව කාලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ විඳවලාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ විදිහට තමයි කටයුතු කිරීමයි කරන්නේ. ඉතින් මේ විදිහට සමාධිය නැති වුණත් එහෙම නැත්නම් වීරිය නැති වුණත් උපේක්ෂාව නැති වුණත් පාවා නොදී සටන පාවා නොවි නොදී ඉදිරියට අනේක කරන්න සරුවචනාංශේ සබ්‍රහ්මචාරී කියන නම දෙනවා යෝගාවචර කියන නම දෙනවා භික්ෂු කියන නම දෙනවා විපස්සක කියන නම දෙනවා ඉතින් ඒක තමයි අපට නැත්තේ අපිට ඉල්ලන ප්‍රතිඵල නැති වුණොත් අපි දමල ගහලා යනවා ඒ තරම්ම අපිට සද්ධාව නැහැ. ඒ තරම්ම අපිට පෙරදක්මක් නැහැ. ඒ තරම්ම අපිට කුසල ඡන්දයක් නැහැ. මොකද අපි මේකේ යෙදිලා නැහැ. අපිට තාම මේකේ ගැඹුර තේරෙන්නේ අපි හිතනවා බිස්නස් එකට සල්ලි දැම්මා වගේ ඒ බිස්නස් එකේ ලාභ ලැබෙනා වගේ මේකෙත් ඉල්ලුම සැපීම ක්‍රමයේ හැටියට අපිට ලැබෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේ ගනුදෙනුවක් කරනකොට වගේ ගහපා දීලා අපට මේ මට මෙච්චර ප්‍රතිඵල තියෙන්න ඕන කියලා රණ්ඩු කරලා වාද කරලා ගන්න පුළුවන් කියලා. ඒ හැම දෙයකින්ම ඒ විදිහට කල්පනා කරන හැම දෙයකින්ම දෘෂ්ටිය මිත්‍යා වෙනවා. මානසිකාරය අයෝනිසෝ වෙනවා. ඉතින් ඒවා තමයි අපි සාකච්ඡා කරගන්නේ. මෙහෙම කරනකොට මට මෙහෙම හිතෙනවා. නමුත් ඒක සාසනික වශයෙන් වටිනාකමක් නෑ. අපේ අර කුරුවල් වෙච්ච හිතට එන හිතවිලි. ඒක නිසා අපි සාමාන්‍ය විශේෂයෙන්ම භාවනාවට පෙළඹිච්ච අපි මේම කියමු ලෝකේ ඉන ජනගහණයෙන් මේ බුද්ධ ආගමක් වගේ මේ නෛර්යානික ධර්මයක් නයිසાર્ගික ගුණයක් ඇති ධර්මයක් නියම ධර්මය කියලා තේරුම් ගන්න තියෙන 103ක් 4ක් විතර ජනගහනයක් විශාල ජනගහනයක් ඉන්නේ ඊට වැඩිය ලේසි ක්‍රමවලට ඊට පස්සේ ගණන් කෙරුවොත් නම් ඇත්තට ලෝකෙන් භාගයක් බුද්ධ ආගම ඒ මොකද මේ මහායාන බුද්ධ ආගම මේකට දාගත්තොත් නමුත් ඒ එක්කෙනෙක්වත් අපි ගත්තොත් ලෝක ජනගහණය හෝ එහෙම නැත්නම් ලෝක ජනගහණයෙන් භාගයක් විතර බෞද්ධ ජනතාව ගත්තොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන්නේ 100 දෙකක්වත්. අනිත ඔක්කොමල බුද්ධ학ම වවාගෙන කණ්ඩායම් යන්නේ. මේක ඊගාවාත්මට හදාගෙන කණ්ඩ එහෙම නැත්නම් අනුන්ගේ දුක විකුණන කණ්ඩ කටයුතු කරනවා. අපි බුදුරජාණන් කියපු කාරණා මතක නම් තියෙනවා. අපි හිතමු කවුරු හරි මේ 100ට දෙකට අහු නැයි කියලා. භාවනා කරලා මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියලා. අන්නේම නිවන් දකින්න ඕන කරන චිතන ජනගාණිය තමයි මම දැන් අවුරුදු 30ක් ආශ්‍රය කරන්නේ. එදා ඉඳලා මම ආශ්‍රය කරන්නේ ඒ ඉන්න ජනගහන් මම දකින 95ක් විතර සමාධියට කැදරයි. ඒ නිසා ඒ ඇත්තෝ කරන කතා ගොඩ දාපු මාළුවන්ගේ කතා. මට පටන් ගන්නකොටම කියලා දුන්නේ මෙන්න මෙහිම ඇබ්බැහියක් තියෙනවා භාවනා ලෝකේ මේ සමාධියට මත් වෙන ගතියක් සමාධියට නතු වෙන ගතියක් සමාධියට පහඳින ගතියක් සමාධියට කඹරන ගතියක් සමාධියට බැල මේකම් කරන ගතියක් ඕක නෙවෙයි ශාසනය කියන්නේ ශාසනය කියන්නේ ඊටදී විචල්්‍ය සාධක රාශියක් සහිත දෙයක්. ඉතින් මම ඉස්සල්ලා ඒක නිසා ඒ සමාධිය පැත්ත දිහා ඒ තරම්ම ප්‍රේමණීය බැල්මක් මයි ළඟ තිබුණේ නැහැ. මොකද මං ඒ තරම්ම අතමාහිත අසමජ්ජාතික එකෙක් ඒකයි. මට සමාධිය ගැන හිතුවනම් කවදාකවත් මේ පාරේ යන්න හම්බ වෙන්නේ නැහැ. මට ගන්නම බෑ. ඊට පස්සේ ආශ්‍රය කරන අයෙක් මට කිව්වේ මේ සමාධිය මිශ්‍ර කරන යන අයට තමයි මේ ඔක්කොම දුෂ්කරතා මත වෙන්නේ, චිත්ත පීඩා ඇති වෙන්නේ, බලාපොරොත්තු සූන් ඇති වෙන්නේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන සමාධියම සදාකාලික වැඩි යුතු නෙවෙයි ඒක ගොඩක් විචල්්‍ය සාධක තියෙනවා කියලා. ඉතින් ඒක කියනකොට මට මොකද්ද <coughs> විශේෂ උනන්දුවක් එන්න පටන් ගත්තා. මොකද බැලුව බැලිම ඇත්ත ඔක්කොටම මොඩලා තියෙන සමාධිය. ඒ කුඩු ගහන මිනිස්සුන්ට කුඩු ඕනා වගේ. සූදු කෙලින මිනිස්සුන්ට සූදු ඕනා වගේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මට එහෙම පිස්සුවක් නැහැ. නමුත් ඉස්සරහට ඉස්සරහට යනකොට යනකොට යනකොට තේරුම් අරගත්තා. මේ සමාධිය විතරක් ඉල්ලන්නේ කිව්වොත් මගේ ආධිනව වගේක් තියෙනවා. ඒ වෙනුවට මේක වීර්යයත් එක්ක සම්බර වෙන්න ඕනේ. මේක බොහෝ කල් කිරීමයි මේකේ රහස. අරක ඉල්ලලා මේක ඉල්ලලා හඬු කරලා අයිතිවාසිකම් දිනා ගන්නයි පෙරලි කරන්න යනවනම් ඒක සාසනයක් නෙවෙයි අපිට තියෙන්නේ මේ ගත්ත අනන්‍යතාවය ගත්ත අපේ යෝගාවචරකම බොහෝ කල් කරගෙන යන්න ඕන. යනකොට තේරෙන පටන් අර ගන්නවා අපිට බබාලට පොඩි කාලේ බත් කවන්න පපඩම් දෙන්නා වගේ අපේ හිතත් අපට සමාධි පපඩම දෙනවා. අපේ භාවනා ගුරුවරුත් අපිට පපඩම් කවන්න හදනවා. පොත්පත්වල පපඩම කවලා තියෙනවා. නමුත් ගියොත් වෙන්නේ මොකද්ද? බත් කන්න හම්බ වෙන්නේ නැහැ. පපඩම් ගැටිච්ච ගමන් බඩට ආහාර රුචි නැති වෙනවා. පපඩම් කාවන් අන්තිමට බත් කාලේ ඉවරලා පපඩම් කෑල්ල දුන්නට කමන්නේ. මෙන්න මේ විදිහේ මුලදීම මට ඒ උගන්වපු ඇත්තන්න පින් සිද්ධ වෙන්න. හැබැයි හොඳක් කළා තියෙන එක්කෙනෙක්වත් පැවිද්දෙක් නෙවෙයි. ඔක්කොම ගිහියෝ. මොකද ඒ තරම්ම පැවිද්ද මේක පටලවාගෙන තියෙන්නේ. මේ භාවනා වගකිය යුතු පැවිද්ද සේරම පටලවාගෙන තියෙනවා. මම ඒක නිසා භාවනා කරේ ගිහි භාවනා මධ්‍යස්ථාන කියලා ලොකු බෝඩ් එකක් දාපු තැනක. නම් කරලා තිබුණේ ගිහි භාවනා මධ්‍යස්ථාන මොකද්ද විශේෂේ? අපි සමාධිය පිටිපස්සේ යන්නේ නැහැ කියලා. ඉතින් වගේ මේ වගේ සූත්‍ර හම්බෙන්නේ මට ගොඩක් කාලෙකට පස්සේ එතකොට පේනවා. සරුවචනන්සේ දේශනා කළා තියෙනවා එක නිමිත්තක් නෙවෙයි වඩන් තියෙන නිමිති තුනක් තියෙනවා. කාලේන කාලන් සමාධි නිමිත්තන් මානසිකාත මේක ඉස්සෙල්ලම කියන්නේ. මොකද ඒක තමයි බබාලා නලවන්න තියෙන එක. නමුත් ඊට පස්සේ තියෙනවා කාලේන කාලම් පග්ඝහ නිමිත්තම් මානසිකාතබ්බං. කාලේන කාලම් උපේක්ඛා නිමිත්තම් මානසිකාතබ්බං. ඉතින් මේ පග්ඝහ නිමිත්ත උපේක්ෂා නිමිත්ත කතා කරන්න යනකොට මම හිතනවා මේ පිරිස නින්දට වැටේ. ඔය උනන්දුව හිටින එකක් නැහැ. මොකද හුඟා කැමති අර මූලිකව පෙන්වන සමාධි නිමිත්ත කියනකොට නම් ගොඩක් ප්‍රශ්න අසාවි. ගොඩක් අං නතු කරගෙන අසාවි. මොකද ගෙදෙට්ට කියලා එන්න ඇත්ති අපි අර සමාධිය ගේන්නම් මේ සමාධිය ගේන්නම් කියලානේ. එතකොට යනකොට බෑග් එකේ දාගෙන යන්න පුළුවන්නේ. අරක මේ කියලා. නමුත් මේ දේශනාවලියෙන් තුනෙන් දෙකක් තියෙන්නේ ඒ සමාධි නිමිත්තට ආවඩායි වෝන් කියනවා නෙවෙයි. පග්ඝහ නිමිත්ත සහ උපේක්ඛා නිමිත්ත. උපේක්ඛා නිමිත්ත එනකොට මට බැනලා පිටත් උනත් ප්‍රශ්නයක් නැහැ වෙන්න ඉඩ තියෙනවා. කිසිම කෙනෙක් හිතන්නේ මේ භාවනාවේ අවසානයේදී තියෙන්නේ වගේ නොසැලෙන මනසකටයි යන්න තියෙන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන තැනටයි යන්න තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවටයි යන්න තියෙන්නේ කියන එක තේරුම් ගන්න අර මූලික කඩයිම් රාශියක් පැනගෙන පැනගෙන යන්න ඕනේ. ඒ නිසා ඒක ඒක පුද්ගල සටනක් තියෙනවා. මේ රගර් ගේම් එක වගේ. එනේන එකන වටණ්ඩයි හදාගන්න. බෝලේ පාස් කරුත් පාස් කරන්නේ නේ පස්සට. ඒ නිසා හොඳම වැඩේ තමයි ගත්ත ගත් එකයි අනේකයි තියෙන හින ගෙඩිය වගේ ඉස්සරහට. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න ඕනේ නම් තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ පග්ඝහ නිමිත්ත වශයෙන් අපි මේ ගත්ත සටන බිම නොතබා එහෙම නැත්නම් පග්ඝහිත විරිය කියලත් මේකට වචනයක් තියෙනවා. ගත්ත බර බිම නොතබා. එහෙම අරගෙන යන ගතිය බැලුවොත් මේ යෝගාවචරයක් කියන්න වටින්නේ අද ඉන්න වැඩ කරන අයගේ දිහා බලනකොට. බොහෝම ඉක්මනට හිතනවක් කරගන්න. බොහෝම ඉක්මනට බලාපොරොත්තු සූම් කර ගන්නවා. සූම් කරනේවලා තැන් මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, කමටහම් මාරු කරනවා, ඉරියව් මාරු කරනවා, නලියනවා, චරිචුරු ගන්නවා, අයිතිවාසිකම් ඉල්ලහටම් කරනවා. එහෙම නැත්නම් චෝදනා කරනවා. මේ හැම එකක්ම තියෙන්නේ මේ පග්ඝහ නිමිත්ත පැත්ත පිළිබඳ වීරත්වයේ පිළිබඳව ධීරත්වයේ පිළිබඳව උලඟක්වත් ඇදලා නැහැ. ඒ නිසා මෙතෙක් ගත කරපු ජීවන රටාව සම්පූර්ණ කෝවේ දාලා අඹරනවා වගේ අලුත් කරලා ඒකට නවපණක් දීලා තිරියම් කරලා ගන්න නම් ඒ සමාධි නිමිත්ත වගේම පග්ඝහ නිමිත්ත වීරිය ගත්ත බර ඒකට කියන්නේ දුර නික්ෂේපය කියලා. දුර නික්ෂේප කරනවා කියලා කියන්නේ කරාරිනවා කියන එක. හරක බර බර අල්ලනකොට ඌ කරාරිනවා. කරලා දන බිමයිනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම හරකෙක් ඌ. බරල්ලන්න දන්නේ නැහැ. යෝගාවචරයත් කරාරිනවා කියලා කියන දුරනික්ෂේප කරනවා. බුදුන් කියන අනික්ඛිත දුරෝ. ගත්ත බර බිම තියන්න එපා. ලැජ්ජයි. සාක්‍ය සිංහෙක් වශයෙන් ලැජ්ජයි. සාක්‍ය දීතාවක් වශයෙන් ලැජ්ජයි. දීපං කර අරගෙන ඵලයන් කියලා. ඒ පැත්තට එනකොට සේම දානවා කට්ටිය. හති හෙලනවා. අමාරුයි. අමාරුයි. ඒ මොකද කරන්නේ? එහාට එහෙම නැතුව යන්න බෑ. ඊට පස්සේ ඒ පග්ගහිත විරිය අරගත්ත කෙනාට තමයි පරිපූර්ණ වීර්ය කියන මේ වීරියට ඥානෙ මොසු කරලා උපේක්ෂාවෙන් ඒ කරගන්න තියෙන වැඩ කටයුතු සේරම කීකරු කරගෙන ආම්බාම් කරගෙන මේචල් කරගෙන කරගෙන යන්න පුළුවන් තැනට එnde ඉස්සෙල්ලා ඔය සමාධි නිමිත්තික් මං කළා. පග්ගහිත නිමිත්ත යන්න ඕනේ. පග්ගහ නිමිත්තට ඊට පස්සේ උපේක්ඛා නිමිත්තට යන්න. ඉතින් මේ වැඩපිළිවෙලේදී මම ඉස්සෙල්ලා අර විදිහට වචන කතා කරාට මුලින් යෝගාවචරයට ඒ තෙතමනේ ලැබෙන්නේ ඒ ධෛර්යය ලැබෙන්නේ ඒ කියන නිරාමිෂ සුඛේ පිළිබඳ අයිතිය ලැබෙන්නේ ඇත්තටම සමාධි නිමිත්තේ. ඒක නෑ කියන්න බෑ. ඒක නිසා අපි මූලික සුසුකමක් වශයෙන් දාලා බලනවා වතුරට දාලා පීනන්න පුළුවන්ද ඒ වගේ අපි මේ වැඩමුළුවේ වුණත් ඔය දෙන උපදේශපන්තියේ වුණත් එහෙම නැත්නම් අපි මුල් දවස් කීපෙදී වුණත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ මේ දඟලන හිත කොට දාපු මාළුවා වගේ පිස්සු ඇච්ච රිලෙවෙක් වගේ දඟලන හිත වෑයමෙන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් එක තප්පරයකට හරි එක තැනක පොඩ්ඩක් තියන්න පුළුවන් හැකියාව. ඒක හරියට උපමාවකට කියනවනම් උලන් අදන පිටියක් මැද වත්තු කරව පහන් දැල්ලක් හරස් උලන් වලට හිට වෙනමිනවා මෙහිට නැමිනවා දඟල දඟල තියෙනකොට ඒක අත් දෙකෙන් රුකුල් කරලා චිත්තක්ෂණයට කෙලින්පත් වෙන්න ගන්නවා. චිමිනියක් තියලා චිත්තක්ෂණයට කෙලින්පත් වෙන්න දැරලා කියනවා හුලං වදින්න නැත්නම් පහන් දැල්ලේ ප්‍රകൃතිය මේකයි. හුලං වැදුනොත් පහන් දැල්ල නලියනවා. මෙතෙක් සංසාරේ තිබුණේ අපිට හුලං වැදෙලා නලියන පහන් දැල්ලක්. ඒ පහන් දැල්ලේ ප්‍රകൃතිය ඕක නෙවෙයි. ප්‍රകൃතිය උහෙලට තියෙන. ආ ඒක පෙන්වන්න පොඩ්ඩක් අතරුකුල් කරලා පෙන්න තැයි. ආන්නේ වගේ Tamanට අතරුකුල් කරලා හෝ චිත්තක්ෂණයකට හෝ ඒ හිත එකතෙන් කරගන්න පුළුවන්කම තියෙනවා නම් එයාට කියනවා භව්‍ය පුද්ගලෙක් කියලා. භාවනාවට සුදුස්සෙක් කියලා. එයා භාවනාවට උත්සාහ කරාට කමක් නැහැ. එක චිත්තක්ෂණයකටවත් පටන් ගන්න පරිේශන මට්ටමකින්වත් එක තැනක හිත තියන්න බැරි නම් එයා අභව්‍ය පුද්ගලයෙක්, එයා වේදනට්ට පුද්ගලයෙක්, මානසික අසහනකාරයෙක්. ඒක නිසා අපි ඉස්සල්ලාම දෙන මේ උපදේශපන්ති ප්‍රධාන වශයෙන් වෙලා තියෙන්නේ සමාධි නිමිත්තට මානසිකා මානසිකාරණේ මානසිකාරයේ යෙදවීමට. ඒක අපි මීට කලින් ගත්ත සූත්‍රයක තියෙන එක කොටහක් උද්දෘත කරලා ගත්තොත් සරුවචන් වහන්සේ අපේ හිත කෙලෙස් වලින් ශූන්‍ය කිරීම කෙලෙස් වලින් හිස් කිරීම ගැන කතා කරනකොට මතක් කරලා කියනවා අපි අරණ්‍යයට ආවද එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේ පූර්වාරාමේ ඉන්නේ ජේතවනාරාම ඉස්සරහ පැත්තේ පෙරදිග පැත්තේ ආනන්ද දැන් අපි අරණ්‍යයක ඉන්නේ දැන් අපි මේ අරණ්‍යයට ඉන්න අරණ්‍ය සංඥාව ගත්ත නිසා අරණියට ආව සතුටින් අපි අරන්නේ ඉන්නවා මේ අමාරුවෙන් අපි මේ ආවේ කියලා ගත්ත නිසා අපි මේ අරණ්‍ය සංඥාවේ ඉන්නා තාක්කල් ග්‍රාම සංඥාව නැහැ. ගන්ධරවල වෙන ඥාන පිටිම ගැන කතාවක් අපිට නැහැ. හරක බයන ගැන කතාවක් නැහැ. රත්තරම් මුනු මේ මිනිමුතු ගැන කතාවක් නැහැ. ගිහි වගකීමක් ගැන කතාවක් නැහැ. අපේ හිත චිත්තක්ෂණයකට අරන්නේ ඉන්න තාක්කල්. අපි අරණ්‍යයට ආවත් තාම කල්පනා කරන්නේ ගමේ රටේ ඉන්න ඥාන පිටිම ගැන නෑ. රත්තරන් මිනිමුතු ගැන නම් හරකා බාන ගැන නම් ඊයේ හෙට ගැන නම් අතන මෙතන ගැන නම් අරයා මෙයා ගැන නම් අරණියට ආවට අපේ හිත තාම කෙලෙස් වලින් ඔය කෙලෙස් මෝදු වෙලා ගලනවා ඕජාව ගලනවා ඉතින් ඒ නිසා අපි අරණියට ඇවිල්ලා අරණියේ පැහැදීමක් කියන ප්‍රසාදයක් කියලා ප්‍රීතියක් පස්සද්ධියක් සතියක් සමාධියක් සුඛයක් එක චිත්තක්ෂණයක් ලබනවා මම දැන් අරණ්‍යට ආව නිසා ඇතිවෙච්ච පැහැදීම. ඒ පැහැදීම තුල තියෙනවා ග්‍රාම සංඥාවෙන් අයින් වීමේ සුඛය, ඥාන පිරිමිකෙන් අයින් වීමේ සුඛය, හරකබාණෙන් අයින් වීමේ සුඛය, රත්තරම් මිනිමුතුගෙන් අයින් වීමේ සුඛය. මෙන්න මේ දෙක යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඒ මනසා තමන්ගේ සුභ සිද්ධිය බලන මිනිහෙක්. ඒ ජීවිතේ එක චිත්තක්ෂණයක්වත් එහෙම බලන්න බැරි තරම් හැමදාම යුතුයකම් ගැන, ගෑනු මිනිහෝ ගැන, රත්තරන් මිනිපිතු ගැන, හරක බාන ගැන බලබලා ඉන්නවනම් ඒ ඉතින් කැම්බිරිල්ලක් තමයි. ජීවිතයේ අපාදුක. ඒකට කියන්නේ අතෘප්තිකර ජීවිතයක්. මරණ මොහොතදී කවමක දාක සාන්තියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් අපි ගමේ ඉපදුනා මැටි පාගන හරක් වගේ උදේ ඉඳලා උදේ සඳ උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අදිනවා. සිකුරාද හැන්දෑවේ අමුඩේ ලියලා සඳ උදේ වෙනකම් පන්සල් යනවා. ආයේ සඳ අමුඩේ ගහ ගන්න. ඊට පස්සේ සිකුරාද හැන්දෑ වෙනකම් අදිනවා ඇදපන් වෛරෝ බරභාගේ කියලා අපෙන් කියන යුතුයකම් ඉෂ්ට කරන්න එපායි. අරක කරන්න එපායි මේක කරන්න එපායි අන්තිමට ගොම්මාල්ලෙක් වගේ මැටි වහ පාගපු ගොම්මාල්ලෙක් වගේ මැරලා යන්න වෙනවා. මේ මේ යනකොට අවුරුදු 40 පෙන්නට පස්සෙත් කාටවත් තේරෙන්නේ නැත්තම් මේක කැඹිරිල්ලක් කියලා. ඉතින් සොරි කියලා තමයි කියන්න වෙන්නේ. අවුරුදු 40 ගිහිල්ලවත් තේරෙන්නේ නැත්තම් මේ අදින ඇදිල්ල අම්මත් ඇද්දා තාත්තත් ඇද්දා අත්තත් ඇද්දා මුත්තත් ඇද්දා කිත්තත් ඇද්දා කිරිකිත්තත් ඇද්දා දත්තත් ඇද්දා පණත්තත් ඇද්දා කිරිකමුත්තත් ඇද්දා වැඩක් උනේ නෑ ඔක්කොල මලා ඔකොල සෙම දාගෙන මලා දැන්වත් අඩු ගානේ මම මේ සංඥාවෙන් පොඩ්ඩකට මේ කාම සංඥාවෙන් පොඩ්ඩකට අරඤ්‍ය සංඥාව අරමුණු කරගෙන යන්න තරම් බැරි නම් අපි මොන තරම් බත් බැලියොද කියලා හිතන්න අපි මොනතරම් කැඹිරිල්ලක් හඹරුණාද කියලා බලන්න. අපි මොනතරම් සංසාරේ පව් කරලා තියෙනවද බලන්න බරාදින සත්තු වගේ. එහෙව් ලෝකේ තමයි බුදුහාමලට ඉපදුනේ. ඒක කියන උඹට උඹ ගැන අනුකම්පාවක් තියෙනවා නම් පොඩ්ඩක් අරඤ්‍ය සංඥාව ගනි. අරගෙන අරඤ්‍ය සංඥායිනේ චිත්තක්ෂණේ හිටපන්. අර සාවිශාල සංසාර දුක. ඒකෙන් හිත ශූන්‍යයි දැන්. හැබැයි අරන්නේ පැවැත්වීමේ දුක තියෙනවා. අරන්නේ සැප නැහැ. අරසාවක් නැහැ. කවුරු හරි තම්බලා දෙන බතක් කන්න වෙයි. කවුරු හරි එල්ල දෙන පැදුරක ඉන්න වෙයි. ගෙදර වගේ සුඛෝභෝගී නෑ. ලුණු මැදලා ලුණු ඉල්ලුවට දෙන්නේ නෑ මේ. ඇල්ලතර තිබිලා උණු වතුර දෙන්නේ නෑ. පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් හැබැයි උඹට සංසාරේ ගෙනාවු අර දුක්කඳක් ගෙවන්න පුළුවන් බවට ප්‍රසාදයක් හිතේ නැත්තම් සතුටක් හිතේ නැත්තම් පස්සද්ධියක් හිතේ නැත්තම් සති සම්පජඤ්ඤයක් හිතේ නැත්තම් සුඛයක් හිතේ නැත්තම් අසප්පුරුසයි එහෙම නැත්නම් මෙහි ඇවිල්ලත් අර gedara තියෙන සක් පහසුකම් ගිලනවා කියලා කියන්නේ ග්‍රාම සංඥාව ඉනේ ලුණු ටිකක් අරගෙන ආවිල්ලා ලුණු දා ගන්නවා වගේ උම්මලක ටිකක් ගෙනල්ලා ඉවලා බත් වලට දාගෙන කනවා වගේ අර ගමේ තියෙන කුණු කන්දල් ගෙනල්ලා මේකටත් දාන්න හදනවා. ඒ තරම් අපි මේවට ලෝභයි. අපි හිතමු මේ මෙච්චර විස්තර නම් ওই මහා චූලසුඤ්ඤත සූත්‍රේ නෑ මම මේ හිත වදින්න ඕන ටිකක් ඔය ඔප්නම් කළා කියන්නේ. ඒකේ කියලා තියෙන්නේ එක චිත්තක්ෂණයක අරඤ්‍ය සංඥාව ගත්තොත් ඒ චිත්තක්ෂණේ මනස ග්‍රාම සංඥාවේ යුතු ගිහියුතු කංගලින් නිදාස් ශූන්‍ය. හැබැයි අරඤ්‍ය සංඥාව තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුර කියනවා ඒ අරඤ්‍ය සංඥාවේ ඉන්න කෙනා චිත්තක්ෂණයකට මගේ කය මම මෙතන ඉඳගෙන ඉන්නවා කියනට හිත ගත්තොත් ඒ පුද්ගලයා මම මෙතන ඉන්නවා කියන වගේ අරඤ්‍ය සංඥාවක් නැහැ. එයාට ග්‍රාම සංඥාවක් නැහැ. එයාගේ හිත තවත් ශූන්‍ය භාවයටපත් වෙලා මම මෙතන ඉන්නවා. මම දැන් මෙතන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා දන්න චිත්තක්ෂණය සැපක් නැහැ. <clears throat> නමුත් අර විශාල දුක්කඳක් වාංගු වෙලා අයින් වෙලා. ඒ නිසා එයා දන්නව අරන්නේ ඉඳගෙන මම දැන් මෙතෙන්ට හිත ගත්තොත් අරිට වඩා ප්‍රමෝදයක් අපට ගන්න පුළුවන් ධර්මානුකූලව. ප්‍රතිපදාවෙන් කෙලෙස් අඩු නිසා. අනිත් වඩා සුඛයක් ගන්න පුළුවන්. සති සම්පජඤ්ඤයක් වැඩි වෙනවා. ප්‍රීතියක් පස්සද්ධියක් වැඩි වෙනවා. ඒක නිසා ඉඳගෙනත් කයෙත් හිත පවත්තන ගමන් අයියෝ ඉතින් කයෙන් හිත පැවැත්වුවයි කියලා මට ලාභයක් හම්බෙන්නේ නැහැ සත්කාරයක්වත් නැහැ සම්මානයක්වත් නැහැ සිලෝකියක්වත් නැහැ අයියෝ ඔකද භාවනා කරන්න කියලා ඒක පහත් කරලා සැලකුවොත් ඉදිරියක් නැහැ ඒ නිසා අපි වාඩි වුණාට පස්සේ ගත කරන එක චිත්තක්ෂණයක අපි දන්නවා මේ සා විශාල දුක්ඛන්තක්. මේ සා විශාල කාම සංඥාවක් කාමයක් අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. හැබැයි ඒක නිකන් නෙවෙයි හම්බෙන්නේ. මේ කයේ හිත පැවැත්වීම කියන අඩේට වහංගු වෙලා තමයි අර මහා විශාල දුක්ඛන්තක් අයින් කරන්නේ. එයා ඊට පස්සේ බන්නවා <coughs> මේ උපයාගත්ත මේ මම දැන් මෙතන කියන එක චිත්තක්ෂණය දෙකක් කරන්න, තුනක් කරන්න, තප්පරයක් කරගන්න, දෙකක් කරගන්න. ඉතින් දණ්ඩ දහංගට තේරම දානවා. දන්න පහසුකම් ටික සේරම දෙනවා වාඩින හොඳට පටලලා වාඩි වෙන්න. හොඳට සැහැල්ලුවෙන් හිත තියාගන්න. මේක ජීවිතේ කරපු උතුම්ම පිංකම කියලා හිතාගන්න. මට තවදුරටත් මේ වර්තමාන මොහොත පාත්ත ගන්න ලැබේවා කියලා ලෑස්තිලා යන්න ශ්‍රද්ධාව ඇති කරගන්න මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සලා විසින් අගය ආඩම්බරේ කරලා තියෙන බව දැනගන්න දැනගන්න දැනගන්න යාට තේරෙන පටන් ගන්නවා මෙතෙක් කලුත් මේක නොකරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ අවිද්‍යාව ඇර මිතිකලුත් මේක නොකරන කිසිම හේතුවක් තිබුණේ නැහැ තණ්හාව ඇර. දැන් උනත් අපිට අවිද්‍යාව අයින් වෙලා නැහැ. තණ්හාව අයින් වෙලා නැමුත් අවිද්‍යාව තණ්හා අල්ලපනල්ලේ දැන් අපිට චිත්තක්ෂණයක් හම්බෙලා තියෙනවා. කෙලෙස් වලින් සෑහෙන දුරට ශූන්‍යයි. ප්‍රතිපදාවෙන් ඉස්සරහා ඒක නිසා මේක දන්නකම සුතයෙන් තමයි හම්බ වෙන්නේ. බණ ඇහුවොත් විතරයි දන්නේ නැත්නම් හිතගෙන ඉන්නකොට මේක තන ඉතිපුවා මොකද්ද හම්බෙන්නේ? බඩ කඩුත් ඔය ඉතින් මොකද්ද අපිට ඇති ලාභේ කියලා. නමුත් අහලා අහලා අහලා සුද්ධ කරන සුද්ධ මේ වර්තමාන වශයෙන් කෙලස් කැපෙන බව දැනගෙන වර්තමානයේ ඉන්න එකනඟ අපි හිතමු එයාට පුළුවන් වුණා නම් ආස්වාද ප්‍රසවාසයේ කියන මේ කයේ තියෙන හතර මහා ධාතුන්ගෙන් එක ධාතුවකට හිත ගන්න. පඨවි ධාතුවට හෝ ආපෝ ධාතුවට හෝ තේජෝ ධාතුවට හෝ වායෝ ධාතේ ඒ වෙලාවට උත්සන්න වෙලා තියෙන එක ධාතුවට ගත්තොත් කෙලස් තියෙන්නේ ඒ හතර මහා ධාතුන්ගෙන් එකකින් විතරයි කයෙන් එන කෙලෙසුත් නැහැ, අරණ්‍යෙන් එන කෙලෙසුත් නැහැ, ගමෙන් එන කෙලෙසුත් නැහැ. ඉතින් මේක විස්තර කරනකොට සරුවච්චන්සේ සඳහන් කරනවා මේ මිනිස්සයා කාම ගුණ අතහැරියාට එන අමුදරුවන් අතහැරියාට, ගේ අතහැරියාට, ගීගෙනික් වල කැලේට ආවට හිතේ කාම සංඥාවල අඩුවීමක් වෙන්නේ නැහැ. කොච්චර දෝ ගෙවල් දොරවල් මතක් වෙනවා. කොච්චර දෝ අතීත අනාගත මතක් වෙනවා. කොච්චර දෝ අරයමය මතක් වෙනවා. කොච්චර දෝ අතර මෙතර මතක් වෙනවා. අන්නේ විදිහට කාමගුණ ප්‍රතිස්ථාපනය කළා බේරුණයි කියලා හිතුවට හිත කාම සංඥාවෙන් බේරිලා නැහැ. එලවලෝ පහර දෙනවා. අන්නේ කාම සංඥාවෙන් දුරු වීමට දුරු කිරීමට මේ කය කියන රූපේ එතන මේ කයේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව කියන ආස්වාද ප්‍රසආස රූපෙට හිත දැම්මොත් අර කාම සංඥාවල් පොඩ්ඩක් මේචල් කරතයි. කාම සංඥාවල් පොඩ්ඩක් ආම්බාම් කරතයි. කාම සංඥාවල් පොඩ්ඩක් යටපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ආ තේරුම් අර ගන්නවා දැම්මම කාමයේ විතරක් නෙවෙයි කාම සංඥාවත් දුරු කරලා තියෙන හිත තියෙන ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය බව දාන්න. ප්‍රසවාසයල ප්‍රසවාසිය බව දාන්න. මෙන්න මේ විදිහට මල් මාලයකට මල් ලමුනන්න වගේ මට ඉඳගෙන ඉන්න පරියන්කේක දැක දැක දන දන ආස්වාස කීයක් ගනින්න පුළුවන්. දැක දැක දන දන ප්‍රසවාස කීයක් ගන්න පුළුවන්ද ඒ සහ ප්‍රසාද ප්‍රමාණයක් හිත කෙලස් වලින් දුරුවක් එච්චරයි අපිට හම්බ වෙන්නේ කොච්චර භාවනා කරත් එයා දන්නේ නැත්තම් මේ ආස්වාසේ හිත පැවැත්වීමෙන් කෙලස් දුරුවන් වෙනවා ඒකයි මම මානසිකාරය කර යුත්තේ මේකයි සමාධි මානසිකාතබ්බං සමාධි නිමිත්තක් මානසිකාතබ්බං කියලා දන්නේ නැත්තම් යහනතින් මං ඉඳගත්ත තමයි දැන් මම මොකද කරන්නේ මොකද්ද බලන්න ඕනේ මොකටද මම මානසිකාර යොමු කරවන්න කියලා ඒ අහන ප්‍රශ්නේ හරීම අහිංසකයි. ඒ අහන ප්‍රශ්නේ හරීම සාධාරණයි. නමුත් ඒක නට තේරුම් කරලා දෙන්න එක වචනින් බෑ. එක පාරකෙමුත් බෑ. එක රැයකෙමුත් බෑ. ලක්ෂ කෝටි වාරයක් කියන්න ඕනේ දැන් හිත තියෙන්නේ මේ උණුණුවේ පවතින අස්පනා පිට පවතින ආස්වාස ප්‍රසවාසයේ ඒකේ හිත පවතින තාක් බලන්න පැයක් හරි ආනපාන ඉඳලා ආස්වාසයට ආසාව කියන එක පහළ වෙනවද කියලා. කදාවත් නැහැ. ආස්වාසි කියනකට තරහක පහළ වෙනවද කියලා. ද්වේෂය නැහැ. ආස්වාසය ආස්වාසයේ බව දන්නවනම් නිින්ද තියනවද අවිද්‍යාව තියනවද නැහැ. ඒ නිසා ආස්වාසය ආස්වාසයේ බව දන්න හැම චිත්තක්ෂණයකම රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. ඒකට සමාදම් වෙන්නේ නැතුව ඒකයි මේ භාවනාවේ අග්‍රඵලය කියලා දන්නේ නැතුව ආධුනික මට කළ හැක්කේ එච්චරයි කියලා දන්නේ නැතුව මට පැය ගාණක් ඉඳගෙන ඉන්න බෑනේ මට එහෙම නැත්නම් අනික් අයට පේන ආලෝක පෙනුන්නේ නෑනේ මේ අනික් අයගෙන උඩ යනවා කියලා මම තාම ගියේ නෑනේ ඉතින් කොහෙද ඔය වදාගෙන අර Tamanට හම්බෙච්ච අර වටිනා චිත්තක්ෂණය අසුචි දාගන්නවා කිරි කලයක් දෝලා ගොම කඳුලක් දැම්මා කිරි කලයක් දෝලා මුත්‍ර කඳුලක් දැම්මා වගේ අපේ හිතේ කන පින්දමයි වැරදිච්චව ගැන කතා කරන එකයි නිසා අපි මේ පරියන්කට ආවට පස්සේ ඉස්සන් වලට ආවට පස්සේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කොච්චර චිත්තක්ෂණ ගානක් ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාසයෙන් බලන්න පුළුවන් සක්මන් කරනකොට වම තියෙනකොට වම වශයෙන් දකුණට දකුණ වශයෙන් බලන්න පුළුවන් කොච්චර දවස් ගානක් දත් මදිනකොට දත් මදින බව දැනගන්න පුළුවන් කොච්චර වාර ගණක් වැසිකිලි ඉඳගෙන ඉන්නකොට මම වැසිකිලි ඉඳගෙන ඉන්නවා මේ මල පහ කරනවා කියලා දැනගන්න පුළුවන්. කොච්චර ගාස් ගන්න වැසිකිලි ඉනකොට මම මූත්‍රා කරනකොට මූත්‍රා කරන බව දැනගන්න පුළුවන්. මේ සෑම චිත්තක්ෂණයක්ම මල් මාලෙට කෙලස් නැති චිත්තක්ෂණ එකතු කරනවා. ඉතින් මේ අස්පනා අපිට අත්දැකියක් මේක තියේදී අපි බුද්ධ ආගම කියලා කරන දා තියෙනවනේ. ගෙජ්ජිඔල්ලෝල්ලා බෙර ගහ ගහ මල් අරගෙන වෝදි වටේ කරකිලා ඉතින් අහන කොච්චර පිං සිද්ධ වෙනවද කියලා. පිං නැත්තේ නෑ. පිං තියෙන නමුත් ඒක සතියෙන් කරනවා නම් ඒක සතියෙන් කරනවා නම් මේ වගේ ලක්ෂ කෝටි වාරයක් පිං සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ කරපු ඒ චාරිත්‍ර වාරිත්‍ර ටික දත්මදිනකොට දත්මදින බව දන්නා වගේ දැන් මම මේ බුදුන් මල් පුදනවා. එහෙම නැත්නම් මම මේ මිදුලක්කම දිනවා. මම මේ කටයුත්ත කරනවා කියලා. ඒකට එළඹ සිටි ගතිය, ඒකට අවදි ගතිය, ඒකට අප්‍රමාද ගතිය තුල මේ සමාධි නිමිත්තට පුදුමාකාර අත්වලක් තියෙනවා. අපි බත් කරන ගමන් කතා කර කර ඉන්නවා. එතෙන් ගමන් යන ගමන් කයිවාරු කියලා කියලා යනවා. ඉතින් එතකොට යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි කිසිම එක වැඩක් නෙවෙයි කරන්නේ කරන දේ ඔළුවෙත් නැහැ. දහසක් වැඩ තියෙනවා අපි කියනවා අපිට වගේ ඉඳගෙන එකක් කරගෙන ඉන්න වෙලාවක් නෑ අපිට ගොඩාක් වැඩ තියෙනවායි කියලා. ඉතින් 탁ු මුක්කුවේ කොරස් කටියවත් අද්දා ගන්න පිට නටලා අන්තිමට බත් කරනවා. දිව හපා ගන්නවා. එහෙම නැත්නම් කතා කරනකොට අනවශ්‍ය වචන කියවෙනවා. ඒගොල්ලෝ කියන බලන්නකෝ ඉතින් මොකද කරන්නේ? දත හැපුණානේ, දිව හැපුණානේ. දත් 32 මැදින් කොහොම දිව රකින්නද? අමාරුයි. කයිවාරු කෙල්ලනකොට අනම්මනම් වචන කියවෙනවා. ඉතින් ඊට පස්සේ මිනිස්සු හිත නරක කරගන්නවා අමාරුයි. ඉතින් ඒ ඔක්කොම පැත්තක තියලා එක වැඩක් කරන ගමන් ඒක බාල දන්නේ එක සමාධි නිමිත්ත වර්ධනය කිරීමයි. ඒ සඳහා මායයා එක චිත්තක්ෂණයක්වත් අපිට දීලා නැහැ. මොනම පහසුකමක්වත් දීලා නැහැ. එයා අපිට දීලා තියෙන්නේ ඔයිට වැඩි හොඳයි රූප බලාපං ඔයිට වැඩි හොඳයි සද්ද අහපං ඔයිට වැඩි හොඳයි ගඳ බලපං ඔයිට වැඩි හොඳයි රස බලපං ඔයිට වැඩි හොඳයි නලියපං එක එක ඉරියව් මාරු කරපං කියලා අද මේ බණ අහන ටිකේ මෙහෙම හිටගෙන ඉන්නවා මිසක්කා ඊයේ කොයි වෙලාවද හිටියේ මේ පැයි මොන තරම් ඉරියව් මාරු කරන්නද මොන තරම් කතා කරන්නද මොන තරම් දේවල් සැලසුම් කර කර ඉන්නද කාටද පුළුවන් මේ වගේ තැනකට නොඉඳ හිත ඒ වගේ එක අරමුණක එක ඉරියවක පවත්තන්න. මෙව නිවේද මානුස් මනුස්සයන් අතර තියෙන ආශ්චර්ය ධර්ම. අපි දන්නවනේ මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම එක වෙලා ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ ගෞරවයකින් නෙමෙයි. ධර්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් කරනවා. ඒ වගේ එක පැයක් වාඩි වෙලා ඉන්නකොට පරියන්ඛයක් කියලා හිතන්නකෝ. වචන කතා නොකර සිටීමෙන් උපේන කුසල් කොච්චර කියලා හිතනවා. එහෙම නැත්නම් මේ පැයේ කොච්චර අපි අනවශ්‍ය දේවල් කතා කරලා අකුසල් කරනවද? මේ පැයේ නලියන්නේ නැති නිසා ලක්ෂ කෝටි ගාණක් සතුන් මැරීමෙන් අපි වෙන් වෙනවනේ. අනන්ත අප්‍රමාණ හොරකම් කරන තියෙන අවස්ථාවක් අපිට නැතිලා යනවනේ. රූප බැලීමේ ආසාව, ශබ්ද බැලීමේ ආසාව වශයෙන් ඇති ඇත්තා වූ මේ කාම මිත්‍යාචාරය. උගාකිතාරිනේ කාම මිත්‍යාචාරය මේ දෙන්නේ දෙන්නේ එකතු වෙලා කරන දිය කිසිං හමාලකල යුතු ග්‍රාම්‍ය ධර්මයක් කියලා නෑ. රූප බලන තියෙන ආසාවත් කාමීත්‍යාචාරයක්. සද්ධාහන තියෙන ආසාවත් කාමීත්‍යාචාරයක්. ගන්ධ රස පහස කරන ඔක්කොටම තියෙන කාමීත්‍යාචාරය ඔක්කොම අපි බහාතබලා. නික එක තැනක ඉන්න එක බුදුමාකාර පිටක්. ඒ පින බුදුහාමුදුර නම් කරන්නේ සබ්බ පාපස්සා කරන කියලා. සීලු පවින් වෙන්වීම තමයි එතන තියෙන කුසලෙ. පින් කිරීම නෙවෙයි. ඒ වෙලාවේදී පින් නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් සිළු පවින් වැළකීම කළ හැක්කක්. ආන්නේ දෙයට චිත්තක්ෂණයක්වත් හිත යොදන්නේ නැතුව අත්වාසියක් නැතුව සාර්ථකත්වයක් නැතුව දන්නේ නැතුව ගත කරන ජීවිතය කියලා කියන අභව්‍ය ජීවිත. භාවනාවට බහුවේ නැහැ. ඒ නිසා එක තැනක නතර වෙන එක මෙතන පරියංක පැයක් ගත්තොත් 100%ක්ම කය දුස්චරිතෙන් තොරයි 100%ක්ම වචනේ දිස්තරින් දෙනවා. ඒ නිසා 100%ක්ම සිල් තියෙනවා. කවුද ඒක සමාදන් වෙන්නේ? ඔක්කොමලා කියන්නේ අනේ පැයක් වාඩිලා හිටියා කහපාට දැක්කේ නැහැ. ආලෝකයක් දැක්කේ නැහැ නේ. උඩ ගියේ නැහැ නේ. මේ අනික් කට්ටිය කැරකෙනවලු මං කැරකුන්නේ නැහැ නේ. කාටවක කල්පනා නැහැ අඩු ගන්න මේ පැයේ මම අතින් 100%ක් මේ තරම් සතුම් මරන ලෝකේ මේ තරම් හොරකම් කරන ලෝකේ මේ තරම් කඩප්පුලි ලෝකේ අඩු ගන්න මම සිල් දැක්කනේ. ගෙදර යනකොට කල්පනා වෙන්නේ මොකද්ද? හුඟ දෙනෙකුට රාත්‍රී කෑම වේල 6ක් නැති වුණා. ප්‍රවෘත්ති පත්‍ර බලන තියෙන අවස්ථා 6ක් නැති වුණා. නිවුස් අහන තියෙන අවස්ථා නැති වුණා. කයිවාරු කෙලින තියෙන අවස්ථාව නැති වුණා. ඒකමනේ ගිය ගමන් ඔක්කොම පට ඇරලා දෙන්නේ. අරි එරියස් අල්ලලා දෙන්නේ. ඒ නිසා ආඩු ගන්න මේකේ ඉන්න කාලෙදී මේ වැරදි කරගන්න ඉඩ දෙන්නේ නැහැ. අන්නේ ඒ ටික සමාදන් වෙනවනම් මේ ඉල්ලගෙනනේ අපේ වමනාවෙන් අපි ඇවිල්ලා භාවනා කරන්න කවුරක්වත් මෙහෙ ඉන්න කියලා ආමන්ත්‍රණ කරන මෙන්න මේ ටික සමාදන් වෙන්න දන්නවනම් සමාධිය කියන එක නහයට තියෙන මේ ටික දන්නේ නැතුව අපි ඔය gederin හිතාන වෙනවා සමාධිය කියන්නේ මෙහෙමයි කහ පාට උඩ යනවා කැරකෙනවා හරි මේ කියලා ඒවනම් මොකක්වත් හම්බෙන එකක් නැහැ ඒ කියන්නේ මට 100 100ක් කියත හැකි ඔය හිතාගෙන ආපු සෙල්ලම් බෝලේ නම් මෙහෙ නැහැ මේ තියෙන්නේ මේ දේ කරා මේ දේ නොකලා කියලා ඒ කාලේන කාලන් සමාධි නිමිත්තම් මනසිකාතබ්බන් කියලා කියන අර කාම ගුණ සහ කාම සංඥා නැති කිරීමට ਸਰවචන්සයේ manussකය Tamange manussකය ඉඳගෙන ඉන්න ඉරියව්ව එහෙම නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ එහෙම නැත්නම් පය බිම තියෙනකොට දැනෙන තද ගතිය බර ගතිය වට කියන්නේ රූප ධර්ම කියලා අන්න ඒක පාවිච්චි කරන්නේ ඒක පාවිච්චි නොකළොත් හිතට එන්න තියෙන කාම ගුණයන් හිතට එන්න තියෙන කාම සංඥාවල් දුරුවන් කිරීමේ අදහසයි. ඒකට කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායිපති විරියං ආරබති චිත්තම් පක් ගන්නාති පදාති. මගේ චිත්තසංතානයේ තාම නෝපන්. කෙලස් නොඋපදීම පිණිස මම රූප අරමුණක හිත පවත්වාගෙන යනවා. රූප අරමුණේ රාගය පහළ වෙන්නේ නැහැ. ද්වේෂය පහළ වෙන්නේ නැහැ. මෝහය පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙන රූප කර්මස්ථාන එහෙම කන්නේ නෙවෙයි. ඒකේ හිටිය නිසා පහළ වෙන්න ඉඩ තියෙන ගොඩාක් කෙලස් රාග ద్వේෂ මොහ පහළ නොවීමේ කටයුත්ත මම දැන් මුල පිරුවා කියලා දිගට යනවනම් ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ ඒක සමාධි නිමිත්ත හිත උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ ටිකකට චිත්තක්ෂණයකට හිටිනවා. ඊගා චිත්තක්ෂණය ඇත්තටම කැඩෙනවා. නමුත් ඒ කැඩුනට ස්ථිරහානියක් වෙන්නේ. ආයෙසරයක් නැගීසවන්න පුළුවන්. ආයෙ කැඩෙනවා. ආයෙසර නැගී හිටිනවා. හරියට වැටි වැටි නැගින බබෙක් වගේ නැගිටලා නැගිටලා අන්තිමට ආවට පස්සේ තේරෙයි එවැනි සමාධි නිමිත්තක් දිගට පවත්වන්න බෑ සටන පාවා දෙන කෙනා. කොහොමඩක්වත් බෑ. එයා වැටුණත් නැගිටුම නැගිනත් වැටුණත් නැගිටුම නැගනග යමු දියුනේ කියලා වැටිච්ච ගමන් නැවත නැගිටින්න හදන එක්කනට කියනවා අපි පග්ගහ නිමිත්ත දන්න කෙනයි කියලා. හරියට මේ ගමනේ වැටෙනවා. බොරු වලවල් කිව්වම කිලෝරක් නෑ. මාරයා පුදුම විදිහට වටන. හැබැයි කොච්චර පහන් දැල්ලක් හුලඟට වැටුණට හුලඟ නැති වෙච්ච ගමන් කෙලින් හිටියෝ. ආන ඒ බව දන්න කෙනා හුලඟට කතා කරලා උඹට පුළුවන් නම් නටෝපා. ඔබ කරන්නේ එච්චරනේ. නමුත් උඹ නැති වෙච්ච ගමන් ඉහළට පාන ඉස්සෙනවා, දැල්ල ඉස්සෙනවා කියන එක පහනේ ගුණයක්. මගේ භාවනාවක් නෙමෙයි කියලා එන ඔක්කොම කරදර ඉවසාගෙන ඉන්නවා. ඉවර වෙච්ච ගමන් මේක නැගත නැගිටිනවා කියලා. අන්න ඒ විදිහට කරදරයක් ආවට හිත නරක කර නොගෙන ඊ ගාවට එන අවස්ථාවේ වාසිය අරගෙන ප්‍රයෝජන ගන්න එකට කියනවා පග්ඝහ නිමිත්ත කියලා. වීරියවන්තකම. ආනේ වීරියවන්තකම හැඟීමක් නැතුව සමාධිය විතරක් අපේක්ෂා කරනවා කියන එක මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම తాවකාලිකව හම්බ වෙනවා. හම්බ වෙනකොට වැඩි වේගෙන් නැති වෙනවා. වතුර ඇඳ පීරක් වගේ. නමුත් නැවත නැවත අඳින්න පුළුවන්. ඒ නිසා අපි මේ දවස් ගානකට බලාපොරොත්තු වෙන්නේ හුලඟට කතා කරලා කියනවා උඹ වනෝපා. ප්‍රශ්නයක් නැහැ. ඔබ දැනගනින්. ඔබ නතර වෙච්ච ගමන් මේක නැගිටිනවා. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනක චිත්ත නියාමයක්. ඒ නිසා එන තරම් කරදර ආපුවාවයි මම බලනවා පුළුවන් තරම් ඒ කරදර අල්ලපනල්ලේ චිත්තක්ෂණ කීයක් ආස්වාස ආස්වාසයෙන් මට දකින්න පුළුවන්ද? චිත්තක්ෂණ කීයක් සක්මන් කරනදී වම දකුණු වශයෙන් දකින්න පුළුවන්ද? දවසට කී වතාවක් මම දැන් ඉඳගෙන ඉන්නවා? මම දැන් හිටගෙන ඉන්නවා? මම දැන් ඇවිදිනවා මම දැන් නිදා ගන්නවා මම දැන් දත් මදිනවා මම දැන් අත දිගාරිනවා මම දැන් අත නමනවා ආදි වශයෙන් ඒ ඒ චිත්තක්ෂණේ මට ගන්න පුළුවන් ද කියන අලුත් නිරීක්ෂණයක් අලුත් දෘෂ්ටි කෝණයක් තමයි දිහා හිටවන්න ගිය ගමන් Tamandම තේරෙයි මැරිලා උපන්නා වගේ අලුතෙන්ම ඉපදිච්ච බබෙක් වගේ බලන්න පුළුවන් වෙනවා මේ විදිහට අලුත් ඇහැකින් අලුත් දෘෂ්ටි කෝණකින් බැලුවොත් අනිවාර්යයෙන් මේ හිත තිරියම් වෙනවා. පරණ පුරුද්ද ආට වැරදිච්ච පරිචිත දේවල් කල්පනා කරලා හිටියොත් අනිවාර්යයෙන් මේක නැති වෙච්ච නැති වෙච්ච කෙලෙසයක් ආයෙ ගෙනත් දාගැනීමක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ මූලික උපදේශපන්තිය හිත යොදන්න ඉතල මතක තියාගන්න මේ අදිචිත්ත මනියුත්තානම් භික්කවේ තීනි නිමිත්තානි මනසිකාතබ්බා අපි වාගේ පූර්ණ කාර්යන භාවනා කරන කෙනෙක් වැඩි යුතු තනවා වඩා ගත නිමිති තුනක් තියෙනවා. අපි මුල් දවස් කීපයේ සූත්‍ර මේ සූත්‍රයේ මුල් හරියේ අනිවාර්යම හිතියෝ දන්නේ සමාධි නිමිත්තට. ඒ සමාධි නිමිත්ත පිළිබඳව මේ සුමාන දෙකට ඉස්සලා ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියපු බණක ලොකු සංජය සඳහන් කරලා තියෙනවා අන්තිමට වික්ෂිප්ත වෙච්ච හිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා කියලා. කොච්චර විසිචිත හිතක් තිබුණත් ඒ හිතෙත් ඒකාග්‍රතාවයේ තියෙන අපි ඒක සමාදම් වෙන්නේ නැති එකයි වැඩි. අපි සමාදම් වෙන්නේ වික්ෂිප්තක බව විතරයි. ඒකල අඬහව ගන්න ඔක්කොටම තවත් වික්ෂිප්ත කෙනෙක් ගාඩ කියලා බලන්නකෝ අම්මා මලානේ. බලන්නකෝ ගෙට ගිනි ගත්තනේ. බලන්නකෝ සුනාමිය ආවනේ ඒකෙදි මොනෝ කරන්නේ. නමුත් බුදුජානනාංශ කියන්නේ අම්මා මැල්ුණත් ඒ බලන හිතෙත් ඒකාග්‍රතාවයේ තියෙනවා. ගෙට ගිනි ගත්තත් ගියේ ගිනි ගත්තට ඒකාග්‍රතාවයේ ගිනි අරන්නේ නැහැ. භාවනා කරන එක නම් සමාධි මිත්‍ර වඩනවා කියලා කියන්නේ බලනවා මේ අල්ලපන ලස්සේ මේ හැල හැපිලි ඇස්සේ මට මේ ඒකාග්‍රතාවය රකින්න පුළුවන් කියලා. මොකද ඒකාග්‍රතාවයේ උප්පත්තියම හම්බෙච්චි ඒකට කියන්නේ මේ උප්පත්තියම හම්බෙච්ච ජන්මලාභයක් අපිට. උගෝදෙනේ කියනවා ඒකාග්‍රතාවය හම්බ වෙන්නේ මේ දඹදිව ගිහිල්ලා බුද්ධ ගයාවේ අර වජිරාසනේ උඩ ඉඳගත්තොත් ඔන්න හම්බ වෙයි කියලා හිතාගෙන ඉතින් අනේ ධම්මදේ යන්න සල්ලි නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකාග්‍රතාවයට. ධම්මදිය යන එක නෙවෙයි තියෙන ඒකාග්‍රතාවය හැම මනුස්ස හිතකම තියෙනවා. අපිට තියෙන එක සමාදන් වෙන එකයි. අපිට තියෙන ඒකට පඳුරු ගැට ගන්න එකයි. අපිට තියෙන ඒකට සාදු කියන එකයි. බලන්න කොහොනේ කලබලයක් තියෙද්දි මට හිත එකඟ කරගැනීමේ හැකියාව කලබලෙන් නතර කරන්න පුළුවන් කියලා කවදාවත් බෑ. හැබැයි පුළුවන් කියලා හිතුනොත් හිතේ එකතාවේ ඇති කරන්න බෑ මේ කලබල වලින් කැළඹුණයි කියලා කැළඹෙනවා තමයි. දැන් මට පුළුවන් කියලා ගත්තොත් ওই මොන කරදරයවත් පුළුවන් කියලා ගත්තොත් පුළුවන්. ඉතින් අපිට බෑ කියන තැන ඉඳලා පුළුවන් කියන තැනට තමයි මම දන්න දවස් 6කින් අපිට යන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපි මේ ගමන. හැම චිත්තක්ෂණයකම ඒකාග්‍රතාවය තියෙනවා. හැම චිත්තක්ෂණෙම සමාධිය තියෙනවා. අපි සමාධි චිත්තක්ෂණ පෙළ ගස්සනවා මිසක් වැරදිච්ච පරිදිච්චව ගැන කතා කරන්න යන්නේ. අපි ඒ සඳහා සීලානුගහිතේ දක්වනවා. ඒ සඳහා සුතානුගහිතේ දක්වනවා. ඒ සඳහා සාකච්ඡානුගහිතේ දක්වනවා. ඒ සඳහා සමත භාවනා කරනවා. ඒ තරම් විපස්සනා භාවනා කරනවා. ඒ විදිහට කරන්න පටන් අරගත්තොත් මේ පටන් ගන්න හිතම ජාග්‍රහී හිතවිල්ල. පටන් ගන්නෙම ජාග්‍රහී හිතවිල්ලක්. ඉතින් ඒක තමයි බණකින් ලබලා දෙන්න තියෙන ගැම්ම. උඹට බෑ කාලකන්ණී අරක නෑ මේක නෑ කියලා අඩුපාඩුකම් බලන්න නැතුව හැම හිතකම තියෙන දෙයකට සමාදන් වේවක් මේ කරන්න කියලා. ඒ නිසා අපි අද මෙතනින් අපේ ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරුම දෙනා මෙතෙන් ආවට වඩා වැඩි ගැම්මකින් Tamante ජන්මලාභයක් වශයෙන් හම්බෙලා තියෙන මේ සමාධිය යාදෙන තාලෙට එකින් එකට ගැම්මෙන තාලෙට මල් මාලයකට මල් ලමුනන්නාසේ අත්දැකීම් එකතු වෙන්නාසේ මේ බණත් තම අහලා තිබුණ බණත් අත්දැකීම්නොත් එකතු කරගෙන වඩා ශක්තියකින් වඩා ධෛර්යයකින් වඩා උනන්දුවකින් කරගෙන යෑමට මේ පරම ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා